ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇනිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපේ ධර්ම දවසේ ධර්ම දේශනා වාරයේ සඳහායි කාලය ලැබිලා තියෙන්නේ ඒ පිළිබඳව සූදානම් වීමක් වශයෙන් චිර දනාම සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යේයි කොේචි භික්ඛවේ සමනාවා ප්‍රාඥාවා ඒවං වේදනාය අභිඤ්ඤාය වේදනා සමුදයං අභිඤ්ඤාය වේදනා නිරෝධං අභිඤ්ඤාය වේදනා නිරෝධගාමිනී පටිපදං අභිඤ්ඤාය වේදනං නිම්බින්දති විරජ්‍යති නිරෝධාය පටිපන්නෝ සෝ සුපටිපන්නෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ දවසේ ඉදිරිපත් කරගත්ත පාඩේම අදත් ඉදිරිපත් කරගත්තේ තව ටිකක් ඒක පිළිබඳව අවබෝධය සුතමේ ඥානය වැඩි කරගන්න අදහසින් වෙන විදිහට කියනවා නම් අද අපේ ආජීව ශ්‍රාවක සූත්‍රය අනුව පවත්වන ධර්ම දේශනා මාලාවේ ඊයේ ගත්ත වේදනාවම අද දවසේ අරමුණ වශයෙන් නැත්නම් දවසේ මාතක වශයෙන් ඉදිරිපත් කරගත්තා. ඉතින් මේ වේදනාව සම්බන්ධයෙන් ආජීව ශ්‍රාවක සූත්‍රයේ තද බල විස්තරයක් සපයන්නේ නැහැ. ඒකෙදි මේ සුපටිපන්න ගුණය මනාකොට එළඹීම මනාකොට පිළිපන් ගතිය විස්තර කරන්නේ රාග ප්‍රහාණේ, දෝෂ ප්‍රහාණේ, මෝහ ප්‍රහාණේ කියන මූලික කාරණා තුනේ. ඉතින් අපි ඒකට සරුවච්චන් වහන්සේගෙම අනිකුත් තැන්වලදී දේශනා වෙලා තියෙන සාධක සූත්‍ර අරගෙන මේ රාග ප්‍රහාණය, දෝෂ ප්‍රහාණය, මෝහ ප්‍රහාණය කියලා පොදුවේ මේ සඳහන් කරන කාරණාව පංචස් පංචස්කන්ධයට රූපස්කන්ධයට, වේදනාස්කන්ධයට ආදි වශයෙන් සම්බන්ධ කරලා බලන්නේ අර අර්ථය ටිකක් තව විස්තර කරගන්නයි, විෂිතුරු කරගන්න. ඒ අනුව උපාදාන පරිවර්ත සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා සුපටිපන්න ගුණය වෙන පැත්තකින් ඒකෙදි මේ වේදනාව සම්බන්ධ කොටසයි අද දවසේ මාතෘකාව වශයෙන් ඒ pāli පාඨයයි ඉදිරියෙන් තියාගත්තේ. ඒකෙදී ਸਰවචනාංශේ පෙන්නව දාරන්නේ යම් කිසි කෙනෙක් වේදනා චෛතසිකයේ විඳීමේ මේක මේකේ කියලා දුක්ඛ වේදනා සුඛ වේදනා අදුක්කම සුඛ වේදනා පින්වීම වශයෙන් දන්නවනම් ඒක නා වේදනාව දන්න කෙනෙක් විදිහට වේදනාව පිළිබඳ හඳුන්වා ගැනීමක් අර්ථකථනය දීමක් කරගත්ත කෙනෙක් විතර හඳුනන්න පුළුවන්. ඒකේ නා ඊට පස්සේ ඒ හඳුනාගත්තා වූ වේදනාවේ හටගැන්ම කොහෙන්ද මේ වේදනාව එන්නේ කොහොම පටන් අරගෙනද මේ සුඛ වේදනාවක් වෙන්නේ කොහොම පටන් අරගෙනද දුක් වේදනාවක් වෙන්නේ කොහොමද මේ නොදුක් නොසුව වේදනා එන්නේ ආදි වශයෙන් මේ වේදනාවන් එනකොටම ප්‍රතික්‍රියා නොකර ඒක නැවත නැවතත් එන ධර්මතාවයක් නිසා උදාහරණයක් වශයෙන් නිකන් වචනෙට කියනවනේ එන්නත් කලින් දිහා බලාගෙන මෙත එළඹිලා අප්‍රමාදයෙන් බලාන හිටියොත් මේ වේදනාව කුමන තැනකින් හටගන්න එකක්ද කියලා සුඛ වේවා දුක් වේවා දැනගත්ත දවසේ ඒක යම් මට්ටමක තිබිලා පෙරලියක් හරහා විපරිණාමයක් හරහා අනිත්‍ය තත්වයක් හරහා තමයි ඔය දුක් වේදනාව පාටපත් උනේ මෝරැව්වේ සුඛ වේදනාව පාටපත් උනේ කියලා කතා ප්‍රවෘත්තිය ජවනිකා ටික මේ දක්වා දන්න එකට කියනවා වේදනාවේ සමුදය දැන ගැනීම හටගන්න දැන ගැනීම කියලා ඊට පස්සේ ඒ තිබුණා වූ ඒ තල තුනා ගතියෙන් උපේක්ෂා ගතියෙන් දිගටම වේදනාව හරහා ගිහිල්ලා ඒ හටගත් ආ වේදනාව සැප වේවා දුක් වේවා ජීවම් කරන කම්ම නිමා වෙන කම්ම දැක්කනම් ඒකට කියනවා වේදනා නිරෝධය කියලා නිරුද්ධ වීම කියන සිංහල වචනේ තියෙනවා වේදනාව ක්ෂය වීම වේදනාවගේ වැය වීම වශයෙන් දක්වන්න පුළුවන් එතකොට මේ යෝගාවචරයා වේදනාව පිළිබඳව මේ මුල මේ මැද මේ අග වශයෙන් දකින ඥාණයට තමයි වේදය කියන නම සඳහන් වෙන්නේ. මේකට ප්‍රතිවේදේ කියන නමත් යොදනවා. ඒක මොකද හේතුව මේක ලෝකයාගේ සාමාන්‍ය සම්මුති දැනුම කියලා කමු නැත්නම් ලෞකික ලෝකායත දැනුමත් එක්ක බලනකොට විශාල දොර විවෘත කර දීමක් මේ ප්‍රතිවේදේ කියනවා. ඒ මොකද ලෝකයා ස්වභාවයෙන් කැමැති සැප සොයන ගමනේ පමණයි. එයා වේදනා જાති අඳුරා ගන්න ඕන කමක් හෝ මොකක්වත් නැහැ සැප පමණක් හොයන අන්ධ භූත ගමනක යන. ඒක එකස්කොනික් ඒ ඇහැට පේන ටික තනකොළ විතරක් කක කක යනවා වගේ. එහෙම නැත්නම් ඇලයින්මන්ට්ස් වැරදිච්ච ඇද වෙච්ච වාහනයක් එක පැත්තකට අදිනවා වාගේ. ඉතින් කොච්චර දෝ කාලයක් සංසාරේ අපි මේ මනස මෙහෙवला තියෙන්නේ සුඛ ගවේෂණී සැප සොයා යන ගමනක. ඒ නිසා අපිට කවදාකවත් මේ සැපත් පටන් ගන්න මෙහෙමයි කිවුරුනාට පස්සේ දුකයි කියලා දැක ගන්න ඕනකමකුත් නැහැ. ඒක පෙන්ලා දුන්නත් එහෙම සාධාරණ වශයෙන් දැක ගන්න ලොකු ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ වගේම සැපයේ මේ තින ලාවට පටන් ගන්න සැපයටපත් වෙලා දුකකින් කෙලවර වෙන වගේ දුක් වේදනකට කතා ප්‍රවෘත්තියක් තියෙනවා. ඒකත් යාන්ත්‍රවල පටන් අරගෙන මේ වගේ ඝන බහල තත්ත්වයටපත් වෙලා කියුණාට පස්සේ සැපක් වෙනවා කියලා දකින්න ස්පාසුවක් නැහැ. ඒ නිසාම ඒ සැපේ නිමාව දුකේ නිමාව ඉවසීමෙන් දකින්න බැරි නිසා ඒ ලෝකායත දැනුමේ කවදාකවත් මේ නොදුක් නොසුව වේදනා පිළිබඳව විවෘත වීමක් වෙන්නේම නැහැ. නමුත් මේ ਸਰුවචනාංශයේ පෙන්වන ක්‍රමයට දුක වේදනාව වේදනා වශයෙන් හඳුනාගෙන සැප දුක් අදුක්කම කියන වේදනා කොටස් තුනකට දානවා සමහර විලාවට සමහරට පහකට දානවා දුක් වේදනා දෝමනස්ස වේදනා සුඛ වේදනා සෝමනස්ස වේදනා අදුක්කම සුඛ වේදනා කියලා. ඉතින් මේ විදිහට විවිධ ක්‍රම වලට බෙදෙනවා. කොහොම කරුවත් ඒකට කියනවා අපි දුක්ඛේ මේ මේ වේදනා පිළිබඳ දැනුම කියලා. මේ හැම එකකම ආරම්භය බලන එකට සමුදය කියලා කියනවා. හටගන්න ඒකේ නිදානේ ඒ ජාතකේ ඊට පස්සේ ගෙවන් වෙනකම් බලනකොට කියනවා නිරෝධය කියලා මෙන්න මේ විදිහට වේදනාව පිළිබඳ දැනගෙන නැවත නැවතත් මතුවෙන මතුවෙන වේදනාවක සැප හෝ වේවා දුක් හෝ වේවා ගෙවන් කිරීමේ පැත්ත පිළිබඳව ලබන සුවිශේෂී ಪರಿචය සුවිශේෂී වශී භාවය සුවිශේෂී සිද්ධිය නැවත නැවත සිද්ධ කිරීම තමයි එතකොට වේදනා නිරෝධ ගාමිනී පටිපදා කියලා කියන්නේ. එතකොට මේ යෝගාවචරය මෙතෙක් කල වේදනාවට පෙළුණා වේදනාවෙන් විඳ වැව්වා දැන් නෑ වේදනාව ආහාර කරගෙන එනේන වේදනාවක මගේ මුලක් මලක් අගක් තියෙනවා. ඒ හරහා හැම වේදනාවක්ම මොකද්ද විපරිණාමයකටපත් වෙනවා කියලා වේදනාවේ තියෙන පෙළන, තවන, දවන ගති වෙනුවට වේදනාව පිළිබඳ හැදෑරීමක් කරන්න පටන් අරගත්තට පස්සේ ලැබෙන ඥානය කියන ප්‍රතිවේදේ කියලා. සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සලා තිබුණ දැනුමට කියන්නේ ත්‍රිවේදය කියලා. වේද තුනක් ඒ බමුණු ආගමේ තිබුණා. සර්වඥාන්සේ ඒකෙන් අරගත්ත පාඩයක් වචනයක් තමයි මේ වේදය කියන එක වේදේ වේදය වේදේ කියලා කියන්නේ මේ අවබෝධය කියන අදහසකුත් තියෙනවා. ප්‍රතිවේද කරනවා කියලා කියන්නේ අවබෝධ ලබන එක. ඉතින් මේක මේ එක චෛතසිකයක් පිළිබඳ අවබෝධය මොකද ඒ තරම්ම මිනිස්සයා අංශ භාගයි. මිනිස් ප්‍රජාවම අංශ භාගයි. සැපසෝයා යන ගමනේ අන්ධ භූත ගමනක තියෙන. ඉතින් ඒක නිසා මේ මට්ටමට සුත්තමේ ඥානය ඇතුව කර බලන්න ඕනේ කියන කුසල ඡන්දයෙන් යුතුව භාවනා කරන යෝගාවචරයට වේදනානුපසනාව නෙවෙයි පටන් අරගන්නේ කායනුපසනාවයි. කායනුපසනාව කියලා කියන්නේ අපි ආස්වාස් ප්‍රස්වාසයේ එහෙම නැත්නම් පිම්බි මැකිලිමෙන් එහෙම නැත්නම් සක්මන් කරනකොට වම දකුණ වශයෙන් තබන ආකාරය. ඉතින් මේක කරගෙන යනකොට ආස්වාස් ප්‍රසවාසය අපි සාමාන්‍ය පොදු නිදර්ශන වශයෙන් ගනිමු අරමුණු වශයෙන් කරගෙන යනකොට කායික වේදනා එනවා ඒ වේදනා යෝගාවචරයට වැටෙන්නේ ගමනට බාධායි කියලා. භාවනා කරගෙන යන්න බෑ මොකද වේදනায়. ඒ නිසා ඒක පිළිබඳව තියෙන්නෙම තියෙන්නෙම නිකම් පැංගිරි නුරුස්නාසුළු ගතියක් තමයි. ඒක නිසා මුල් හරිය වේදනා පිළිබඳ පාඩම අපි ඊයේ දැනගත්තා වගේ ටිකක් වෙහෙස කරාගෙන. බොහොම නුරුස්නාසුළුයි මන්දෝත්සාහයි කරන සුළුයි වියලවන සුළුයි දවන සුළුයි තවන සුළුයි. ඒ නිසා ඒක හදාගෙන ඉදිරියට යනවා කියලා කියන්නේ කලාතුරකින් කෙනෙකුට යන්න පුළුවන් දෙයක්. එහෙම ගියාට පස්සේ යෝගාවචරයා පුංචි පුංචි වේදනා තියේදී ඒ හරහා ඒකට මේ මායින් කරන්නේ නැතුව ආස්වාද ප්‍රසවාසයෙන් බලන්න ඕනේ. පිම්බි මැගලින් බලන එක නෑ ඒකම බලන්න ඕනේ. නැත්නම් වම දකුණු වශයෙන් තිනකොට পায় වැලි පොළවේ කියලා නැති යත්තන්ඩ පොළවේ තියෙන කොටත් ඒක වේදනයි. ඒ නිසා චක්මන්ට තිනවට වැඩිය පස්සට අඩිය තියෙන වෙලාවක් එනවා. ඔය ටික දවසක් ගිහලා ගියාට පස්සේ ඒ ඒ යම් යම් ප්‍රමාණයට කකුලට වේදනා තිබුණට ඒ හරහා මේ තියන්නේ වම මේ තියන්නේ දකුණ විලුඹ ඉඳලා තියනවාද මුළු පයම තියනවාද කියලා දැක් ගන්න පුළුවන්. එimhe වෙන්න වෙන්න වෙන්න වෙන්නේ යෝගාවචරයට වේදනාව වලට තද බල විදියට බය නැතුව පොඩි පොඩි වේදනා තීත්‍ති කරගෙන යන්න ඕනෑ කියන විතර කමටහන සුද්ධ වුණොත් වැඩි වෙලාවක් අරමුණේ ඉන්න පුළුවන්. වැඩමුලාවක් අරමුණේ ඉන්නකොට ඒ යෝගාවචරයට අරමුණේ වම දකුණේ හෝ පිම්බීම හැකිලිම හෝ මේ තද ගතිය, මේ මෙලෙක් ගතිය, මේ උණුසුම් ගතිය, මේ සීතල ගතිය, මේ කම්පට චංචල ගතිය, මේ දරණ ගතිය, මේ වැగిරෙන ගතිය ආදි වශයෙන් ඒ ගති දැනෙනකොටත් මොකද්ද වේදනාවක් තියෙනවා. විඳීමක් තියෙනවා. ධාතු මනස්කාරත් අපි බුද්ධ විඳින්නේ මොකද්ද වේදනා චෛසිකයක් කරා. ඒව හැබැයි නොදැරිය හැකි මට්ටමට යන්නේ දැක ගන්න පුළුවන්. එතකොට අර වේදනා පිළිබඳ තිබුණ අපේ ආකල්ප වෙනසක් ඇති වෙනවා. මේ තෙක්කල් තිබුණේ බාධක කරන දුක් වේදනා දැන් පේනවා ආශ්වාස ප්‍රශ්වාසය කියන්නේ විඳීමක්. ආශ්වාස ප්‍රශ්වාස වෙන්කොට විඳිනවා. පිම්බීම හැකිලිම දෙක බලනවා කියන්නේ විඳීමක්. අත්විඳීමක් අත්දැකීමක් කියලා කියන්නේ. වම දකුණ කියන්නේ විඳීමක්. නමුත් ඒ ධාතු මනසිකාරය හරහා පේනේ විඳීම අත්දැකීම නොදැරියගේ මට්ටමට එන්නේ ඒක දිගේ යෝගාවචරයට යන්න පුළුවන් මේ යන්න යන්න යන්න අරමුණ දිගේ කිතා බහින්න බහින්න අර බාහිරින් එන වේදනාවල තියෙන බලපෑම කොච්චර අඩු වෙනවද කියනවනම් කයක් නැති මට්ටමට කයින් බාධා තියා කයක් නැති මට්ටමට යන කම්ම යන්න පුළුවන්. අනේ එතකොට යෝගාවචරය අරමුණත් එක්ක කොච්චර සුවද වෙනවද කියනවනම් කොච්චරක් අරමුණත් එක්ක ආද වෙනවද කියනවනම් කොච්චරක් අරමුණට මූණට මූණ දාලා ඉන්නවද කියනවනම් ඒ අරමුණේ කාලානුරූපව විපරිණාමය වේදනාවන්ගේ බලපෑමකින් අඩු මට්ටමින් හෝ නැතුව කරගෙන යන්න පුළුවන්. සමහරවිට තියෙනවා ඒක වැඩේට බාධා නැහැ. උදාහරණයක් වශයෙන් කියනවනම් සමහරවිට හොඳට අරමුණේ භාවනා කරගෙන ඉඳලා හදිසිය වගේ නැගිටින්න බලනකොට පැත්තක්ම හිරි වැටලා. නැගිටින්න දඟලුවොත් වැටෙනවා. හැබැයි හිරි වැටිච්ච බවක් Taman දන්නේ. Taman හිටි හොඳටම අරමුණට එල්ල වෙලා ආපాతගත වෙලා මුණට මුණ දාලා. නමුත් පැත්තක්ම හිරි වැටලා තියෙනවා. සමහර වෙලාවට මේ හිරි වැටිලා හිරි යන බව තේරෙනවා. තදිස්සි වෙලා තිබිලා ඒක දියාරු වෙන බව තේරෙන වගේ වේදනාවත් එක ටිකක් දුරස්ත වීමක් වෙනවා. අන්නේම ගියාට පස්සේ තමයි අර මූල කර්මත්තන හොඳට සංසිඳනකොට යෝගාවචරය කොච්චරක් ඒ එක එක ඉඳුරංගෙන් සමු ගන්නවද දුරස්ත වෙනවද කියනවනම් නැත්නම් අරමුණට බැහැ ගන්නවද කියනවනම් සම්පූර්ණ කයෙන් වෙන් වෙච්ච විදියට මූල කර්මස්ථානයේ හොඳටම හිත নিমগ্ন වෙච්ච මට්ටමට වැටෙනවා. වැටෙනකොට ඒ යෝගාවචරයට අරමුණේම බොහෝ වෙලා සිටීම නිසා වෙන තැන් වලට විතර්ක නොදුවන නිසා ඒ හිත යොදන අරමුණේ විමසුන් නොවන විචාර බුද්ධිය හොඳට වැඩෙන නිසා යෝගාවචරයට මේ හිතකී කරුකම අනුවේ ලොකු අර ඉස්සරහ තුන දුක වෙනුවට සුඛ වේදනාවල් එන්න පටන් ගන්නවා. ඒ නිසා පස්සම්බයං කාය සංකාරං අස්සසී සාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්සසී සාමිති සික්කති කියලා හුස්ම ගත්තනම් කායानुපස්සන අරමුණක් විදිහට හොඳටම සංසිඳුණාට පස්සේ ඒ යෝගාවචරය පීති පරිසංවේදී අස්ස සීසාමිති සික්කති පීති පරිසංවේදී පස්ස සීසාමිති සික්කති කියලා අර භාවනාවේ මහටගත් ආ වූ මේ ප්‍රීතියක් ඒ වගේම සුඛ පරිසංවේදී විදිහට ප්‍රීති සුඛ බුද්ධ විඳිනවා. එතකොට මේක යෝග ජීවිතයක් ඇත්තම හොඳ ලොකු පිම්මක් හොඳ ලොකු කඩුල්ලක් පැනිල්ලක් එතකොට මෙතිකල් ඇයෙන් රූප බලලා සැප වින්දා කණින් සද්දහල නාසයෙන් දිවෙන් කයින් නමුත් දැන් මේ ලබන සුඛය ඉඳුරන් හා සම්බන්ධ නැහැ ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු හා සම්බන්ධත් නැහැ නමුත් අර ඒ ඔක්කොටම වැඩිය ලොකුයි. ඒ ඔක්කොට වැඩිය පිරිච්ච ගතියකුත් තියෙනවා. ඒ ඔක්කොට වැඩිය නොමිලේ ලැබෙන ගතියකුත් තියෙනවා. ඒ ඔක්කොටම වැඩිය හොරකම් කරගන්න බැරි ගතියකුත් තියෙනවා. කාටවත් මේක හොරකම් කරන්න බෑ. ඉතින් ඒක නිසා සරුවත් chance සෑහෙන්න මේක අගය කරලා තියෙනවා. ආඩම්බර කරලා තියෙනවා. මේකට කියනවා විවේකජම් පීති සුඛං කියලා. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය කියලා විවේකය කියලා කියන්නේ කාම වස්තුන්ගෙන් විවේක වීමෙන් ලබන ප්‍රීති සුඛය. මොකද මේ කාම ලෝකයා නිතරම සැනකෙලි වලට ගිහිල්ලා රූප, ශබ්ද, ගන්ධ, රස කියන ආමිෂෙන් තමයි සැපය ලබන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක පොහසත් ඇත්තෝ ඒ විදිහට කාමී කාමී ආමිෂ සැප විඳිනවා. නමුත් හරි වියදම්. ඒ වගේම එකිනෙකාට ඊර්ෂ්‍යාවට ලක් වෙනවා. හොරකම් කරන්න පුළුවන්. ඒක නිසා ඒවා විඳින්න අඩු වුණාට ඒකේ ලැබෙන ආස්වාදය අඩු වුණාට ලොකු ආදීනවයක් සහිතවයි ඒව නඩත්තු කරන්න වෙන්නේ මොකද කාගේ තීර්ෂාවට ලක් වෙනවා නමුත් මේ විවේක ජම්පීති සුඛං කියන එක කාටවත් එහෙම ඊර්ෂ්‍යා කරන්න බෑ උටිම කියනවනම් ඇමරිකන් ගවර්න්මන්ට් එකටවත් ටැක්ස් කරන්න බෑ මේ ප්‍රීතිය අනික ඕන එකක් කරන්න පුළුවන් අන්න මේ ප්‍රීතිය නිසා නිර්ාමිෂ ප්‍රීතිය කියලා කියනවා මේ නිර්ාමිෂ ප්‍රීතිය ਸਰවචනංශ 15 වෙනි ඉස්සර ලෝකෙ තිබිච්ච දෙයක්. නමුත් ਸਰවචනංශෙත් ඒක අගේ ආඩම්බරේ කරලා තියෙනවා. එතකොට බුද්ධ ශාසනයේත් අනිකුත් ශාසනවලත් මේ ලබන විවේකජෝ ප්‍රීති සුඛය මේකට ditta ධම්ම සුඛ කියන වචනේ ਸਰවඥයන්ස පාවිච්චි කරනවා මේ ලෝකෙම කරන ලද පින්කමට මෙතනදීම ප්‍රතිඵල දෙනවා. ditu damiyeima කියලා සිංහලෙන් කියනවා මේ ජීවිතේදීම. කරපින්කම ලබනාත්ම පින්කම් දෙනව නෙවෙයි මේ ජීවිතේම හම්බ වෙනවා. ඒ නිසා මේ ලැබෙන ආධ්‍යාත්මික සුඛය එහෙම නැත්නම් මේ නිර්ආමිෂ මේ සුඛය චරවත්‍යන්සේ පහළ වෙන්නේ ඉස්සල්ලා නිෂ්ඨාවක් විදියට එහෙම නැත්නම් අන්තිම ඉහළම සුඛයේ විදියට බාර අරගෙන තිබුණා. නමුත් සර්වචන් වහන්සේ ඇත්තටම සර්වඥ වෙන්නත් කලින් සිද්ධාර්ථ තාපසවත් දැනගත්තා මේ සුඛය නොමිලේ ලැබුණට කායවත් ඊර්ෂාට ලක් නොවුනට විශේෂයෙන්ම නිතරගේ ලැබුවට මේකේ ආදීනව වගේක් තියෙනවා. මේකේ තාදීනව වගේක් තියෙනවා. ඒ මොකද්ද මේ ප්‍රීතිය ආමිෂෝ ලබන මේ ප්‍රීතිය ප්‍රයත්න කරනකන් තියෙනවා. ප්‍රයත්නින් අයින් වෙච්ච ගමන් රබර් බෝලයක් වතුරයට තද කරන ඉඳලා හිටියා. අතාරපු ගමන් උඩට එන්න වගේ ආයෙසරයක් හිට සමාධිය කැඩිලා ඉඳුරන් හා සම්බන්ධ වෙච්ච ගමන් අර තිබිච්ච විවේක ගතිය ඒ ප්‍රීති සුඛය නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒක සාමාන්‍ය ඕන කෙනෙකුට සුත්තමේ වශයෙන් උනත් පෙන්ලා දෙන්න පුළුවන්. සරුවචනanse දකින්නවා මේ භාවනාවේ ලබන මේ ප්‍රීතිය සහ සුඛයට ආකර්ෂණ ශක්තියක් තියෙනවා. ඒක තමන්ගේ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන් ලබාගෙන ඒකෙන් ආඩම්බර වෙන ගතියක් තියෙනවා. මේ ප්‍රීතිය මගේ කියා ගන්න ගතියක්. මම කියා ගන්න ගතියක්. මගේ ආත්මය කරගන්න ගතියක්. ඒ නිසා මේ ප්‍රීතියම නැවත අනුසේ කෙලෙස්, ආශව කෙලෙස් සඳහා පෝරක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ ලැබෙන මේ නිරාමිෂෝ නමුත් විවේකයෙන් නමුත් විවේකයෙන් හට ගන්නා නමුත් මේ සුඛ වේදනාව පිළිබඳව මධ්‍යස්ථව කටයුතු කරන්න. නැත්නම් මේකේ තියෙන උපක්ලේශ ස්වභාවය අවබෝධ කරලා කටයුතු කරනවා කියන එක භාවනා ජීවිතයේ මේක හොඳ කඩයිමක් වුණාට සෑහෙන අභියෝගයක් වෙනවා. ඒ වෙන වුණොත් මේකට ඇලී බැඳී ගන්න. ඉතින් මේ නිසා සමතයේදී මේක බොහෝම වටින දෙයක් විදිහට අර ගන්නවා වෙහෙස නිවන විඩා නිවන තානායම් පොලක් විදිහට වෙහසක් වෙනකොට මෙතෙන්ට ගෙනල්ලා හිත ආයෙ මල කවා ගන්න පුළුවන්. නමුත් විදර්ශනා කරනකොට එහි තියෙන්න පුළුවන් ආධිනවයක් වශයෙන් ඒකට ආකර්ෂණය දැකලා ඒ පිළිබඳව සූදානම් වෙලා ගිහිල්ලා. එහෙම නැත්නම් ඒක එනකොටම මේක 100ක් හොඳ එකක් නෙමෙයි මේකට උනත් ආශාව ඇති වෙන්න පුළුවන්, තණ්හාව ඇති වෙන්න පුළුවන්, මාන්නය ඇති වෙන්න පුළුවන්. දෘෂ්ටිගත වෙන්න පුළුවන් කියලා බලන්ඩ ලොකු මෙහෙයුමක් තියෙනවා. මේ මෙහෙයුමේදී අත්ත වශයෙන් සමහරලාට ගුරු රැගෝලය අතර සම්පූර්ණ sannivedanaye කඩහැරීමක් කඩාවැටීමක් වෙන්නේ තියෙනවා. ඒ මොකද ගුරුවරයා මේකේ ආධිනව දැනගෙන මේකේ තියෙන වර්ධි පැත්ත දැක්කට අත්දකින්න ශිෂ්‍යයා ඉස්සල්ලාම වතාවට එහෙම දෙයක් ලබන්නේ ඒක නිසා ලොකු බැඳීමක් ඇති කරගන්න. ඒක liver එතකොට ඒ ගුරුවරයා කිව්වොත් එහෙම නෑ නෑ මේකේ ආදීනව තියෙනවා. ඒ නිසා මේක සරසුබ විදියට ගන්න එපා. මේක දිහා මඳහත්ත බලන්න කියලා හුඟක් වෙලාවට මේ ගුරු උපදේශය පිළිනොපදින මට්ටමකට යන්න ඉඩ තියෙනවා. අටුවාවේ එහෙම කියලා තිබුණට ඒ වගේ කතාවක් තමයි තියෙන්නේ. මේකේ තව පැත්තකුත් තියෙනවා මම දැකලා තියෙනවා. මේ අද <clears throat> ගොඩදෙනෙක් අතර නිසමත භාවනා විදර්ශනා භාවනා පිළිබඳව භාමේ සුතමේ වශයෙන් චින්තාමේ වශයෙන් ලොකු හැඟුම්overline කටයුතු කරන නිසා සමහර පිරිසක් ඉන්නවා සමතේට යන්න ඕනේ නෑ. එහෙම නැත්නම් සමතේ දිහාවට යනකොටම බය වෙන જાතිය. මම මේ සංසාරයට ඇලෙන්නයි හදන්නේ මේක වෙන්න බෑ මට කෙලිම විපස්සනාවට යන්න ඕනේ. එහෙම කෙනෙකුට භාවනා කරගෙන යනකොට මේ ප්‍රීතිය මේ සුඛයේ සමග පහසුකම සාලුව ආලෝක එනකොට ඒකට බීතිකාවක් ඇති කරගන්න. බීතිකාවක් හදන කියනවා මම දැන් සමණයට වැටෙන්න හදන්නේ අනේ මාව ගලව ගන්න අනේ මාව විපස්සනාවට දාන්නයි කියලා හරි බයක් ඇති කරගන්නවා මේ භාවනාවේ ලස්සනට සමතුලිතතාවයක් ඇති කරන යද්දී මේ විපස් සමතේදී කායනපස්සනාව සාර්ථක වෙච්ච යෝගාවචර ධම්මපිට මේ ප්‍රීතිය මේ සුඛය මේ ආලෝකය මේ සහැල්ලු ගතියනකොට උඟ දෙනෙක් බය වෙනවා මේක විපස්සනාට අදාළ නැති සමතේට පමණ අදාළ මට ඒක ඕනේ නැහැ ඒක නිසා එක්කෝ ඒ එන ගැම්ම කඩා ගන්න කඩාගෙන ඉවරලා ආයෙත් ආනපනෙට හිත දාන්න හදනවා. ආදි වශයෙන් මේ අතිරේක ප්‍රතික්‍රියා කරන සුළු පිටසකුත් කමඨාන් සුද්ධ කරනට මට දකින්න හම්බෙලා තියෙනවා. ඉතින් ඇත්තටත් කියන්න තියෙන්නේ පොදුවේ සාමාන්‍ය මේ ඖෂධ භාවයේ සඳහා කියන්න තියෙන්නේ මේ ප්‍රීතිය, මේ සුඛය, මේ ආලෝකය, මේ කායේ සහල්ු භාවයේ සමත විපස්සනා කියලා දෙකක් නැහැ. කොයි කෙනාටත් හම්බ වෙයි. විපස්සනා යෝගාවචරය මේකේ තියෙන විපරිණාමය බලන් උත්සාහ කරාට සමථ යෝගාවචරය මේකට සමවදින්න උත්සාහ කරනවා. මේකට ගෙවදින්න උත්සාහ කරනවා. යාට අර විපරිණාමය බලන තරම් ඒ විප්ලවීය හැඟීම් නැහැ. එහෙම නැත්නම් සෙල්ලක් කරා අදහස් නැහැ. විපස්සනා යෝගාවචරයයි වගේම තමයි මේකට බය වෙන්න ඕනෙත් නැහැ. මේක සමත ලක්ෂණය. අනිවාර්යයෙන්ම විපස්සනා යෝගාවචරයත් මේක හම්බ වෙනවා. ඒ වගේම විපස්සනා යෝගාවචරයා මේ වගේ දුෂ්කර ගමනක් ගෙවන් කරලා ලබන මේ ප්‍රීතිසුඛ ලැබුණාට පස්සේ ඒක සමහරලාට දරා ගන්න බැරි මට්ටමට එනවා. කඳුළු වෙන මට්ටමට එනවා. ඇස්පිල්ලන් එක දිගට වළක්වන්න බැරි වෙන ගහන මට්ටමට එනවා. මාට එන මුළු ජීවිතේට මේක තියෙයි කියලා. ඒ වගේ නිකන් කිරිහලියක් පත්හලියක් උතුරාගෙන ඉන්නකොට වගේ මේක ප්‍රීතියෙන් පිනා යන අවස්ථාවල වලට එනවා. ඉතින් එතකොට ඉස්සලා ඉස්සලා නම් මෙයා ලෑස්තිලා ගියාට ඒකෙම ඉනේන පරියන්කේම වෙන්න පටන් ගත්තාම සමහර විටක මේකට ලොල් කමක් මේකට බැහැයක් එන්න ඉඩ තියෙනවා ඒ නිසා විවසන යෝගාවචරයන්ට මේ කායනපසන නිම වෙනකොට ලැබෙනා වූ මේ වේදනා චෛතසිකයට මුහුණ දෙන වෙලාවේදී නැත්නම් අපි කියනවා කායනපසන ඉවරකලා වේදනානපසනාවට මේ හරවන අවස්ථාවේදී අනතුරු ඇඟවීමක් කරනවා අනිවාර්යයෙන්ම මේ දස උපක්ලේශයන් එනවා ඒවා මේ ඕබාස ඥාන පීති පස්සද්ධි ආදි වශයෙන් ඉතී ඕබාසයක් එලියක් ඥාන දට විසදව මේ ආස්වාසි මේ ප්‍රාස්වාසි මේ මුල මේ ඇද මේ අග වශයෙන් කැඳී ගලබීරෝ වගේ පේන ගතියක් ඊගාවට ප්‍රීතිය පස්සද්ධිය සුඛය මේ වගේ ධර්මතා එනවා අනේ ධර්මතා එනකොට ඒකට ලෑස්තිලා ගිහිල්ලා මේ වගේ තියෙන මේ ආකර්ෂණ ශක්තිය, නිකාන්ති ශක්තිය, කාන්දන් ශක්තිය මෙනෙහි කරලා ඒ වෙලාවේදී බේරගත්තේ නැත්නම් ඒ යෝගාවචරයට එතන ගොඩක් කල් කැරක් කැරක ඉන්න වෙනවා. කැරකිලා ගොඩ එන්නෙම පරාජිත හැඟීම. මේ ප්‍රීතිය තියෙනකන් කාලා කාලා කාලා කාලා කාලා අන්තිමට සතියක් නැතුව අරමුණක් නැතුව මේ ප්‍රීතියක් නැතුව පශ්චාත්තාප වෙන්න වෙන නිසා ඒ ප්‍රීතිය එනකොට ඒක උපක්ලේශයක් වශයෙන් සලකලා මෙනෙහි කරලා තල්ලු කරලා නම් නෙවෙයි මෙනෙහි කරලා ඒක හරහා නැවත නැවතත් මූල කර්මස්ථානේ බැලීමෙන් තමයි මේ මදමාවත සකස් කරගෙන යන්නේ. අන්න ওই වගේ මේ මාරුවක් තියෙන මේ හරි ගියත් සුඛ වේදනාවක් වශයෙන් වැරදුනත් දුක් වේදනාවක් වශයෙන් මේ තියෙන දෙකේ තියෙන මේ වෙහෙස කරගතිය. මේවට කියනම් පෙළන ගති කියලා. නැත්නම් මේ තවන ගතිය නැති කර ගැනීමේදී ඊටාත්ම වැදගත් වෙන චෛසිකේ තමයි මේ අදුක්කම සුඛ වේදනාව. එහෙම නැත්නම් නොදුක් නොසුව වේදනාව කියන එක. ඒක විදර්ශනා භාවනාවේ සෑහෙන පළල් කළ කතා කරනවා. සෑහෙන විස්තර කරලා විසිතුරු කරලා ඉගෙන ගන්න උත්සාහ කරනවා. ඒක ඔය මහසලායතන විභංග සූත්‍රයේ එහෙම නැත්නම් ඔය චුල්ල වේදාල සූත්‍රය වගේ තැන්වල බොහෝම ලස්සනට වෙන කිසිම භාවනා ක්‍රමයක උගන්වන්න නැති විදිහට සම්පූර්ණ විතර කතාවක් තියෙනවා. අන්නේ විතර කතාව කියනකොට අපි ඊයේ කරපෙකට තව එකතු කරමින් කියනවා නම් හැම වෙලාවෙම සුඛ වේදනාවට දුක්ඛ වේදනාව ප්‍රතිපක්ෂ වෙනවා. මේ දෙක එකිනෙකට හේතු වෙලා තමයි යන්නේ. සුඛ වේදනාවක් ආවොත් දුකෙන් තමයි කෙලවෙන්නේ. ඒ දුක් වේදනාවට සුඛ වේදනාව ප්‍රතිපක්ෂ වෙනවා. එතකොට සුඛ වේදනාවට රාගානුසයත් දුක් වේදනාවට පටිඝානුසයත් මේ දෙක වැඩ කරනවා. ඉතින් මේ දෙක මාරු කරනකොට යෝගාවචරය පුළුවන් තරම් බලන්නේ යටින් වැඩ කරන හීන වලින් වැඩ කරන මේ අනුශේ ධර්ම. ඉතින් මෙව එනේන වෙලාවේදී මේ සැප මේ දුක මේ ආශාව මේ අමනාපය කියලා මේකේ තේරුම් අරගෙන අරගෙන යනකොට විශේෂයෙන්ම අරමුණ සියුම් වෙගෙන එනකොට සැප දුකට වැටෙන්නේ නැති මේ නොදුක් නොසුව කියන අදුක්කම සුඛ කියන මේ වේදනාව අපි හඳුනාගත්තයි කියලා. ඉතින් ඒකට ප්‍රතිභාග වෙන්නේ අවිද්‍යාව කියලා ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා. ඒක නිතර දෙවිලි Taman ළඟ තිබුණත් ඒක මේ මධ්‍යම ප්‍රතිපදාවක් වශයෙන් අර සැපේ දුකේ තියෙන පෙළන ගතිය නැතුව එච්චර ලොකු සිල්ලාරයක් නැති වුණාට එච්චර ලොකු සිත් බඳ ගන්න ගතියක් නැති වුණාට Taman තලතුණා මට්ටමට ගෙනල්ලා ගමන ගෙනියන්නේ අදුක්කම සුඛය කියලා දැනගන්න බැරි අපි ළඟ තියෙන මේ සැපට ගිජුකම නිසා සැපට ඇති ආශාව නිසා ඒ නිසා නොදුක් නොසුව වේදනාවට ප්‍රතිභාග වෙනවා අවිද්‍යාව. ඒ නිසා කියලා තියෙනවා සැපට ඇති ආශාව අවිද්‍යා ස්වરૂපයෙන් මවාපානවා කියලා. අපි දුක පිළිමද නොදැනීමට තණ්හා කරනවා අපි. ඉතින් අපි දන්නේ නැහැ අපි දැනගෙන හිටියේ නැහැ දැනගෙන හිටියා නම් මෙහෙම කරන්නේ නැහැ කියනවා. හැබැයි තියෙන්නේ නොදැනින්න එක හොඳයි. නොදැන හරි ගමන්නේ ඒ කිචුකම තියෙනවා. ඒ දුක අසාධාරණ හෝ දුක නෙවෙයි අසාධාරණ හොය වැඩි කරන්ඩ දන්නව අන්තිමට දුක් වෙන බව. නමුත් වළක්වන්න බෑ. එතකොට ඒ දුක පිළිබඳ නොදැනීම බොහෝම ආශාවෙන් අපි අපේ නිකන් අයිතිවාසිකමට තියාගන්නවා. සැප පිළිබඳ ඇති ආශාව අවිද්‍යාව වශයෙන් පෙනී හිටිනවා. ඒක මෙතනදී සරුවචන සඳහන් කරන්නේ නොදුක් නොසුව වේදනාවට ප්‍රතිභාග වෙන්නේ අවිද්‍යාවයි. නිසා යම් දවසකට යෝගාවචර තේරුම් ගන්න වෙනවා මේ ලෝකයේ මේ තියෙන සැප දුක් අදුක්කම සුඛ කියන එකේදී මනුෂ්‍යයාට පමණක් සැප දුක් දෙක එකම දෙකම එකතු කරලා ඒක අවිද්‍යාවත් අදුක්කම සුඛයත් එක්ක සමබර කරලා මැනලා තුලණය කළ බැලුවොත් සැප දුක දෙක නම් වූ පෙළෙන ගතිය තියෙන අවස්ථාවට වැඩිය බොහෝම ලොකු ඉඩමක් තියෙනවා නොදුක් නොසුව වේදනාවට ඒක manussත්වය. මනුෂ්‍යන්ට සහජාසයෙන්ම නයිසાર્ගිකවම ලැබිච්ච දෙයක්. නමුත් මේ නොදුක් නොසුව වේදනාව එනකොට ඒක තුච්ච කරලා, පහත් කරලා, ඒක පිළිබඳව කම්මැලිකමක් ඇති කරගෙන, ඒක පිළිබඳව බයක් ඇති කරගෙන, පාළු ගතියක් ඇති කරගෙන, තනි ගතියක් ඇති කරගෙන කොහොම හරි නැවතත් අර කම්පන චංචල දෙන සැපට හෝ දුකට අදින ගතිය තමයි තකතිරුකම කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ. මෝහය කියලා කියන්නේ. නොදැනීම කියලා කියන්නේ. ඒ නිසා හැම වෙලාවෙම අදුක්කම සුඛ එනකොට අපේ මෝහය ගොජ්ජ දානවා. කොහොම හරි ඒක නැති කරගෙන ඒ වෙනුවට මොකක් හරි ව්‍යාපාරයක්. මොකක් හරි ප්‍රයෝගයක්. මොකක් හරි විනෝදාංශයක්. මොකක් හරි වන්දනා ගමනක් දාගෙන ඒක නැති කරගන්නවා. මෙන්න මේ අවිද්‍යාව දැන ගැනීම හුඟ දෙනෙක් හිතනවා තමන් විසින් තමන්ට කරගන්න නිග්‍රහයක් ආත්ම නිෂේධනයක් කියලා. නමුත් සරුවචනන්සේ මතක් කරනවා තාමත්ම විප්ලවීය ආකාරයට එහෙම නැත්නම් තාමත්ම රැඩිකල් වාදීව කියනවා මේ අවිද්‍යාවට ප්‍රතිභාග වෙලා තියෙන විද්‍යාව කියලා. ඒක හිතා ගන්න බැරි විදිහට සරුවචනන්සේ ඉදිරිපත් කරන්නේ අදුක්කම සුඛ පිළිබඳව අපි ළඟ යම් අවිද්‍යාවක් තියෙනවා. ඒ අවිද්‍යාව මෙච්චරයි කියලා දන්න තරමට Tamanට විද්‍යාව පහළ ඒකටයි විද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා සැප වේදනාවක් කෙනෙකුට ඒක සැප වශයෙන්ුත් දුක් වේදනාවක් කෙනෙකුට ඒක දුක් වේදනාවක් වශයෙන් දැනගෙන ඒක පොඩකට වෙන වෙන මලු දෙකකට දාන්න පුළුවන් වුණොත් Taman තේරෙවි බොහෝ වෙලාවක ඉන්නේ එහෙම සැප දුක් කරන්න බැරි වෙලා. ඒක. නමුත් ඒකට මුස්පේන්තු ගතියක් අපි පේනවා. දක්වනවා. ඒක දුමංගලයක් විදිහට අපි සලකනවා. ඒක තනිවීමක් විදිහට සලකනවා. පාළු ගතියක් විදිහට සලකන නිකටල්ලේ තියාගෙන එලිපත් උඩර වෙලා බලාගෙන ඉන්නවා. මොකක් හරි සැපක් හරි දුකක් හරි එනවනේ. ඉතින් ඒ වෙලාවේදී ප්‍රමාණ කරගන්න පුළුවන් නම් මං 5000 ඉඳලා මේ දක්වා මේක එනකොට මොන්න තරම් ප්‍රයෝග කරාද මේක විචිත්‍ර කරන්න. මේක සිද්ධි බහුල කරන්න. මේක වර්ණවත් කරන්න. මේක උපදාන්න. මේක ආලවට්ටම් කරන්න. ඒ කරන හැම වෙලාවකම තුච්ච වුණා, පෙරදුනා, දුකටපත් වුණා. නමුත් මේ අදුක්කම සුඛී කවදාකවත් Taman තුච්ච කරන්නේ නැහැ. පරද්දන්නේ නැහැ. හැබැයි බැලු බැල්මට මහා ලොකු සපක් ගෙන දෙන්නෙත් නැහැ. ඒ නිසා යම් දවසක යෝගාවචරයා අදුක්කම සුඛී එනකොට මේක අදුක්කම සුඛේ බව දැනගෙන මේක manussකමේ ප්‍රධානම ඉඩම ගෝචර භූමිය කියලා දැනගෙන අනේ මට මේ අදුක්කම සුඛ වේදනාවේ දවසම ගත කරන්න නැත්තම් හැම ඉරියව්වෙම ඉන්න නැත්තම් කියලා හිතන එකට අපි කියනවා විවේකයට කැමැතිකම කියලා. හුද්දකලාට කැමැති වීම කියලා. විස්රාමයට කැමැති වීම. මේක සාමාන්‍ය මේ විදිහට සුප්පටිමන භාවයෙන් මේක දැක්කේ නැත්නම් මේක වෙන්නේ මුස්පීන්තුකමක්, තනිවීමක්, පාළුවීමක්, නිදිමතක්, කම්මැලිකමක්, රහෙන් අයින් වීමක් ආදි වශයෙන්. ඒ නිසා මේ දෙකෙදි මේ කාලකණිකම කාලකණිකම වශයෙන් දැකීමටමයි ප්‍රඥාව කියන්නේ. ඒ නිසා මේ අදුක්කම සුඛ වේදනා පිළිබඳව ප්‍රතිභාග වශයෙන් තියෙන මේ අවිද්‍යාව, තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණය තමන් දන්නවනම් ඒකට තමයි විද්‍යාව කියලා කියන්නේ. ඉතින් මේක සමාධිත්‍ය හා සම්බන්ධ කතාවක්, භාවනාව හා සම්බන්ධ කතාවක් නෙවෙයි. භාවනා කළ කොච්චර මෙතෙන්ද ගියත් මේ ඇවිල්ලා තියෙන සැප දුක කියනා වූ පෙළන තලන தත්තට වැඩිය සලතුණා தත්වයක් කියලා ආબોධ කරගන්න බැරි නම් මචං කොච්චර කෙරුවක්වත් භාවනාවෙන් උතරින් එහාට යන්නේ. ඒක වෙනකොටම ආය අවුලක් ඇති කරගන්නවා. ආය පෑදීතියට බොරදිය දාගන්න. ආය අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න. ඉතින් මේ අනාකූල ප්‍රවාහය ආකූල කර ගැනීම දෙවන්නේ කිසිසේත් සම්බන්ධයක් නැහැ. ඒකට සම්බන්ධ තමන් එක සංසාරේ එක දිගට ගමන් කරපු මේ තෘෂ්ණාවයි අවිද්‍යාවයි දෙන්න තමයි මේ විවිකයක් එනකොටම ඒක දුමංගලයක් වශයෙන් කම්මැලි කාරණාවක් වශයෙන් පචවීමක් වශයෙන් දුක් වීමක් වශයෙන් පෙන්වන්නේ. මෙන්න මේක හරියට දැකගත්තා නම් ඒක තමයි විද්‍යාව කියන්නේ. ඒ නිසා අවිද්‍යාවට ප්‍රතිපක්ෂ වෙලා ප්‍රතිපක්ෂ කියන ප්‍රතිවභාග කියන වචනේ සරුවචන්සි පාවිච්චි කරන්නේ තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණ කිරීමමයි විද්‍යාව කියන්නේ. ඉතින් ඒක ඒ අපේ නිවෙන නිවිම දේශනා පවත්වනකොට ඒ කටුකුරුඳ ශාංශ මතක් කරේ උපමාවක් විදිහට නිලුම්ක නිලුම්පතක ඇඳිලා තියෙන වතුර කඳුල නිලුම්පත උඩ තිබුණට ගෑවිලා නැහැ. නිලුම්පත හෙල්ලනකොට හෙල්ලෙනවා. ඒ වගේ මේ විද්‍යාවයි අවිද්‍යාව දෙක ඉතාමත්ම සමීප මිත්‍රයෝ දෙන්නේ. අපි කවදාකවත් එකිනෙක තැර වෙන්නේ නැහැ. ඒක ඒකෙදින මතක ඇවෙන්නේ නැහැ. ඒ තරමටම සමීප බවගේ පේන්න ඉන්නවා. බැඳලා පහුණාට පස්සේ ජෝඩුවේ ඉන්නේ. නිතරම සහෝදරකමට ඉන්න තියෙනවා. නමුත් ඉන්නේ නැද්දක් ඉන්නව පතන් කියාගෙන තමයි ඉන්නේ. ගෙදෙට්ට ආපු ගමන් ෆයිට් හැබැයි එළියට යනකොට කරි අතින් අත අල්ලගෙන নানা ආකාර ක්‍රමයට යන ওই වාගෙම තමයි මේ විද්‍යාවයි අවිද්‍යාවයි දෙක. මේ චාටුව තමයි මුළු ජීවිතේ පුරාට අපි කරලා තියෙන්නේ. ඒ දින බොහොම සුවදව ළඟ හිටියට තැර වෙන්නේ නැහැ. නමුත් අපිට හිතකින් හිතා ගන්න බෑ මේ විද්‍යාව කියන්නේ අවිද්‍යාව ප්‍රමාණ කිරීම කියලා. ඒකට ওই රූප හරහා යනවට වැඩිය වේදනා හරහා යනකොට හරි කෙටි පෙතක් තියෙනවා හැබැයි විප්ලවීය කල්පනාවක් තියෙන මිනිසෙකුට. නැත්නම් සෙල්ලක්කාරක හිතවිල්ලක් තියෙන කෙනෙකුට සම්ප්‍රදාන කුල හිතන එක නම් මැට්ටා. ඌට ගමනක් නැහැ මේකේ. මෙතෙන් ආවට පස්සේ අලුගසා දාලා නැගිටලා මේක දිහා පෙර නොදැක්ක නොවිරු නොදුටු නොවිරු නොඇසූ ආකාරයට මේ ගැන කල්පනා කරන නිසා මේකට ප්‍රතිවේද කරනවා කියන වචනේ තියෙනවා. මේ වෙලා තියෙන ඉතින් එන්න ඉස්සලා හොඳටම භවනාදී තියෙන මේ දුක් ටික විඳගෙන අවශ්‍ය ප්‍රමාණය ඊට පස්සේ ඒකේ සැප ප්‍රමාණයත් විඳගෙන මේ දෙකේම ආදීන වාස්වාද තම ජීවිතෙන් දකින්න ඕන. සිද්ධාර්ථ චරිතේ පෙන්වන්නේ අවුරුදු 26ක් යනකම් පුදුමාකාර කාම සැප විඳා. රම්‍යසු රම්‍යසුබ කියන මාලිගා හදාගෙන ඒකෙදී <clears throat> මල්මද කුමාරියන්ගේ අනන්ත අප්‍රමාණ උපස්ථාන ලැබෙමින් කුමර සප යෝරජ සප වින්දා එදා තේරෙනවා ඒක හරියන්නේ නැහැ කියලා අපේ කට්ටියට ඒක තමයි තාම හරි කියලා නැත්තේ ඒක ප්‍රේරණ තව දැන් හරියයි කියලා හිත හරියයි කියලා තමයි යන් ගෙදර යන්නෙත් එහෙම තමයි නමුත් කවදා ගියාට පස්සේ බා ඒකෙන් කවදාකවත් කෙලවරක් කරන්න බෑ කියලා ඊට පස්සේ තනියම ගත්ත හිතුවක් ආරාදහසක් තමයි කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, නාන්නෙත් නැහැ. පැත්ත කරලා අවුරුදු 6ක් හිටියා. සම්පූර්ණ අනිත් පැත්තට ගියා. අනිත් පැත්තට යන වෙලාවේදී සාමාන්‍ය කාලවේලෙන මිනිස්සුකුත් නොදකින් නොපතන් කියලා කැලේට දර කඩන්න කම්මණ්ඩි කෙනෙක් හරි ආවොත් එතකොට ඉඳලා තියෙන නිර්වස්ත්‍රව ඊගාව කැලේට යනකන් දූලලු අතර වෙන්නේ. කවදාකවත් මිනිස්සුකට මුණ දීලා නැහැ. ඒ තරමටම මිනිස්සු කියන જાතිය මේ ප්‍රේතියෝ නැත්නම් කාමෙන් තෙත් වෙච්ච විදියට දැකලා තියෙනවා. ඒකල අන්තිම දුක් දුන්නා. අන්තිම බලනකොට ඒක හරි ගියෙත් නැහැ. බුදු වෙන ඉස්සල දවසේ රාත්‍රියේ තමයි මධ්‍යම ප්‍රමාණයට ආහාර අරගෙන මේ తත්‍ර මජ්ජු මජ්ජත් භාවය වේදනා උපේක්ෂාව එවන තමයි වේදනාවේ මැද තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන එක තේරුනේ. ඉතින් තේරලා වැඩි වෙලා භාවනා කරන්න ඕන උනේත් නැහැ, දෘෂ්ටි හදන්න ඕනෙත් නැහැ. ත්‍රිවිද්‍යාලාභී වුණා. ඉතින් අපි සංසාරේ පුරාවට එකතු කරගෙන එකතු කරගෙන යන්නේ අපි විඳපු සැප මදි කියලා අපට හිතෙනවා. දුක් මදි කියලා හිතෙනවා. ඉතින් මදි නිසා අපි ඒවා බෝ කරමින් ඒවා තව තවත් ඒවා හරහා මධ්‍යම ප්‍රතිපදා හිතමින් ඒවා හරහා නිවන හිතමින් ගමන් කරන කවදා හෝ මේ කියන අදුක්කම සුඛ වේදනාවට එනකම් ඇත්තටම අදුක්කම සුඛ වේදනා කියන්නේ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයක් නෙමෙයි. ඒක පිළිබඳ ප්‍රතිවේදයේ පමණයි භාවනාදි කෙරෙන්නේ නිසා මේක හරියට සුද්ධ කරලා සුත මේ වශයෙන් තේරුම් ගන්න ඕනේ. චින්තා මේ වශයෙන් මේක මේ පැත්ත මේ පැත්ත බලලා සමතුලනය කර ගන්න ඕනේ. ඊට පස්සේ භාවනා කරනකොට එනකොට ඒක අත්දක ගත්තොත් ඊට පස්සේ ඒක එන්නේ එන්නේ එන්නේ නැවත නැවත කරබැලීමේ ආශාවක් එනවා. ඒක තමයි ඒ වේදනාව ජීවම් කරන ක්‍රමය නිරෝධ කරන ක්‍රමය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් විදියට එන එන වේදනාවේ අග බලන ගතිය. එන එන වේදනාවක සැප වේවා දුක වේවා ප්‍රතිකර්ම කරන්න යන්න එපා ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. ඒක එනවනම් ඒක යනවා. ආයි මොනවාක් කතා කරන්න දෙයක් නෑ. ඒකින් කියන්නේ මේ කවදාකවත් වෙදකම් කරන්න එපා. වෛද්‍ය ශාස්ත්‍රේ බොරු. එහෙම කන්නේ මේ කියන්නේ. අපි පරිශ්‍රණය කරන වේලාවකදී අරගන්නවා එන්න පුළුවන් තරම් සැපෙන්න ගන්නවා. එන්න පුළුවන් තරම් දුක් ඉන්න අරගෙන වෙනසට වෙදී ටික වේලාවක් ඉවසලා ඒක ඒකෙන්ම බහලා යන හැටි. සැප ගෙවන් වෙන හැටි. දුක ගෙවන් වෙන හැටි ආනේ බලනකොට හැම වෙලාවෙම මේ යෝගාවචරයට තානායම් පලක් විදියට මේ අදුක්කම සුඛ වේදනාව හරියට උදව් කරනවා. මුත් වෙලා තියෙන්නේ ඒක ගැලවුම් කාර්යයක් බව, ඒක තනයම් පොලක් බව, ඒක මධ්‍යම කාර්යයක් බව, මධ්‍යම ප්‍රතිපදා බව දන්නේ නැත්නම් අපි හරියට අර දුකයි චපයි එක පෙළෙන ගතිය, ඒ ගැටෙන ගතිය තියෙනවා. නමුත් අදුක්කම සුඛයේ කියන වේදනාව කියන මැද ඉඳගෙන බැලුවොත් සැපෙත් දුකෙත් මොන්නම වෙනසක් නැහැ. මුණත වෙනස විතරයි තියෙන්නේ. සැප ආවොත් එයා සමාන දුකක් දීලා ඒක ඉවර කරනවා. දුකක් ආවොත් එයා සමාන සැපක් දීලා මේක ඉවර කරනවා. මේ නිසා මේ දෙකම හරහා මධ්‍යස්තව බලන්න පුළුවන් නම් නැත්නම් මධ්‍යස්ත බල පුරුදු කරලා තිබ්බනම් අනේ මේ සැප සඳහා අපි කොච්චර අනාගතයේ කුලියට දීලා තියෙනවා. අතීතය පිළිබඳ කොච්චර පශ්චාත්තාප වෙනවද? කොච්චර අතිකාල සේවාවල් කරනවද? කොච්චර දුර යනවද? කොච්චර මිනිස්සුත් එක්ක තරහ වෙනවද? මේ සැප සොයාගෙන යන. මොකද හැම එකක්ම ඉවර වෙන්නේ දුකකින් නම් අපි මේ අතිකාල සේවාවල් කරලා ඉල්ලන්නේ මේ නෑ බෑනෝ කියන දුකම තමයි. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ ප්‍රයෝජනේ සලකලා උපයෝගීතාවයේ සලකලා මහා ලොකු සැප හොයන්න යන්නෙත් නෑ. එතකොට යට මහා ලොකු දුක් වෙන්නෙත් නෑ. මධ්‍යම ප්‍රතිපදාවට පුරුදු වෙන එක. ඉතින් ඒ පැත්තෙන් ලෝකෙ දිහා බලනවා කියන එක ලොකුම ලොකු මිරිච්ච ගතියක්. හැබැයි මේක ඉතින් අර නිකන් සංසන්දනාතව බලත හැකි මේ පුංචි දරුවෙකුට යාට යන්න අනවශ්‍ය විදිහේ දුක සැප නැහැ කායික දුක සැප තියෙනවා තිබුණාට හුඟක් වෙලාවට ගත කරන්නේ Taman එක්ක ගත කරන ජීවිතය හුඟක් කරන්නේ බැලු බැලමට මේ නිකන් සතුටුමත් ජීවිතයක් වගේ ඒ අර අරයට මෙහෙම වුණා, මෙයාට මෙහෙම වුණා, එයා මට ඊර්ෂ්‍යා කරා, මම එයාට ඊර්ෂ්‍යා කරේ මොකක්වත් නැත්තේ. ඒක නිසා මේක මහා ලොකු බරපතල වගකීමකුත් නෙවෙයි. පුංචි කාලේ අපි ළඟ තිබිච්ච දෙයක්. මේ අධ්‍යාපනයේ හරහා, පන්ති සටන හරහා, එකිනෙකා පරයා යන්න හදන ගමන හරහා මම ලොක්කා කියා ගන්න හදන හරහා තමයි මේ සැපසෙවීම හරහා අපි මෙච්චර කුහක වෙලා තියෙන්නේ. අපි මෙච්චර ඊර්ෂ්‍යා කරන්නේ. අපි මෙච්චර දැඩි ලෝභ කරන්නේ. නමුත් මධ්‍යස්ත වේදනාවට අවිලා කටයුතු කරනවා නම් අපි අතර බුදුමාකාර සමානකමක් තියෙනවා. මේ අදුක්කම සුඛ වේදනාවේ කිසිම ඉෂ්ටි පුරුෂ ભેදයක් නැහැ. මොන මොනක්වත් ඇත්තේ නැහැ. මුත් වෙලා තියෙන්නේ අපි අපි ඒක නිකන් පේන්නේ අදුක්කම සුඛයට එකඟ වෙනවයි කියන එක නෝන්ජල්කමක් වගේ. නැති බැරිකමට කරන දෙයක් වගේ. අන්නේම කරන්නේ તો අදුක්කම සුඛේ ඉන්නවනම් මේ සැප දුක කියන දෙක මේ තරම්ම නාශනුවක් දාගෙන හරකෙක් එහාට මෙහාට අදින්න වගේ අපිව පෙලන්නේ. සර්වචනාංශේ අර මාගන්ධිය කුමාරි සම්බන්ධයෙන් කරන ප්‍රකාශයක් නිසා මේ මාගන්ධිගේ අම්මයි තාත්තා දෙන්න සෝවන් වෙනවා. නමුත් මාගන්ධි ඉතාමත්ම තද බිල විදිහට සර්වචනා සමග පෞද්ගලික වෛරය වෛර බැඳලා අන්තිමට යාගේ රූප ස්වභාවය නිසා උදින රජුරුවන්ගේ විසවක් බවටපත් වෙනවා. ඒ ලැබිච්ච විශාල ඥාති පිටිකුත් හිටියා. ඒ ඥාතිනුත් එකතු කරගෙන ਸਰුවචනාංශයේ උදේනි නෝර වාසය කරන වේලාවක ඒ නගරේ ඉන්න ඡන්දපරස පුද්ගලයන්ට අල්ලස් කෙවලා ਸਰුවචනාංශයටයි පින්නපාත යන සංඝයාටයි බයින්ඩ පටන් ගත්තා. ඉතාමත්ම කැත විදියට, නින්දිත විදියට <clears throat> පාරදී බණින්න පටන් ගත්තා. ඉතින් මේකේදී ඇත්තටම <clears throat> ආනන්ද හැමතුරුචින් බුදුහාමරගේ උපස්ථායක නිසා හරි වෙහෙසකටපත් වුණා. අනේ අපේ ਸਰුවචන් ආචරත් බයිනවා. ਸਰුවචන්ගේ ශිෂ්‍ය පිරිසටත් බයිනවා. ඒ නිසා හොඳට හැන්දවරුව ගිහිලා ගිහිලා කියනවා ස්වාමීන් වහන්සේ අපි වෙන වීදියකට වෙන නගරයකට යන් කියලා. ඊට පස්සේ මේ බුදුහාමරණ මොකද කියලා. ඊට කියනවා මේ මිනිස්සු උදුම විදිහට සරුවච්චන් වහන්සේට සහ සරුවච්ච ශ්‍රාවක පිරිසට නිඳා වෙන විදියට අල්ලස් දීලා හරියටම බේරලා තෝරලා බයිනවා. ඉතින් බුදුජාන් වහන්සේ ඒක ආනන්ද හාමුදුරන්ගේ මේ නඩුව බාරගන්නේ. නඩුව බාරගන්න නැතුව බුදුජාන් වහන්සේ කියනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නීවත්තනා නෝච පරං දහෙය්‍ය පුසන්ති භාෂා උපදීන් පටිච්ච නිරූපදීන් කේන පුසෙය්‍යෝ භාෂා මේක අපි ගමේ හිටියත් ආනන්ද නගරේ හිටියත් ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ අපිට සුඛේ ස්පර්ශ කරනවා අපිව දුක ස්පර්ශ කරනවා ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ මේ වගේ වුණාට පස්සේ නේව අත්තනා නොච පරන්දහෙය කවදාකවත් මේක මගේ කර්මයක් නිසා මේ මට පැමිණිච්ච දෙයක් කියලා Tamanට දෙස් දී ගන්නත් එපා. අනුන් විශ්ේ සංවිධානාත්මකව මට කරපු දෙයක් කියලා නැත්නම් ග්‍රහයෝ මට කරපු දෙයක් කියලා නැත්නම් ආණ්ඩුව මට කරපු දෙයක් කියලා නැත්නම් මට මේ අසවලා කරපු හෝනියමක් කියලා මේ විදිහට අනුන් අල්ලන්න ගහින්නත් යන්න එපා. මේ වත්තන නොච පරං දයය. පුසන්ති පස්සා උපදීන් පටිච්චය. ඔබ කරා පැමිණෙන ඕනෙම sannivedanayak ඔබට සැපක් හෝ දුකක් වෙන්නේ උඹේ අගයන් ආඩම්බරයන් අනුව තමයි. බ්ලොග් ජීනෝ නම් කිරුන් දන්න මිනුන් දණ්ඩා. ඒක අනුයි ඒක සැපක් හෝ දුකක් බාටපත් වෙන්නේ. ඌේ මිනුන් දණ්ඩ නැත්තම් ඔබලඟ මාන්නේ නැත්තම් කොහෙන්ද මේ ස්පර්ශය ඔබ ස්පර්ශ කරන්නේ? මම අසවලා කියාගත්තොත් තමයි එහෙම වචන මට කතා කරන එක වටින්නේ. අර මනුස්සයාට එහෙම කරලා මන්ති ආදි වශයෙන් අපිට හිතෙන්නේ. මේ මාන්නේ නැත්තම් නැත්නම් මේ උපදින් කියලා කියනවා අපේ රුචි අරුචිකම් පොදිය. අපේ අගයන් ආඩම්බරයන් ටික. ඒ අනුව තමයි කරා පැමිණෙන දේ සපද්දෝ දුක්ද්දෝ කියලා වර්ගීකරණය වෙන්නේ. එහෙම පොදියක් නැත්තම් සුඛ දුක්ඛ දෙක ගහකට හැප්පුණාට සුඛ දුක්ඛ දෙක ගලකට හැප්පුණාට මොකක්වත් වෙන්නේ නැහැ. ඒක නෑ එහෙම විඳවන ගතියක්. මේ විඳවන ගතිය එන්නේ තමන්ගෙම තියෙන තමන්ගේ තියෙන රුචි අරුචිකම් පෞරුෂත්වයේ ඇබ්බැහි ටික නිසා තමයි. නිසා අපි දවසක ඒ ටික මෙහෙමයි කියලා තීරුම් ගත්තොත් අප කරා පැමිණෙන දුක් අපිව නලවන හැටි අපිව පිනවන හැටි මේ රිමෝට් කන්ට්‍රෝල් එකකින් මේ මැෂින් එකක් වැඩ කරනවා වගේ තමයි. ඕන කෙනෙකුට ඇවිල්ලා බොත්තමත් අදිරුණා මෙන්න තද වෙනවා. විනපොත්තම තද කරවා මේ ඉන්න ප්‍රේමී උපදිනවා. ඉතින් ඊකන ප්‍රේමී උපදිනවා කියනවා මේක බොහෝ මගේ මගේ පෙර කළ පිනට ඔබ මට ලැබුණේ කියලා ඉතින් ඒක සිපවන්න ගන්න. අර තද වෙනකොත්තම තද කරන එක කියනවා කින්න පදා මේක මේ ජම්මාන්තර වෛරක්කාරෝ කියලා වෙන. 아무ත් අපි රිමෝට් කන්ට්‍රෝල් එකකින් පාවිච්චි වෙන බව දන්නේ නැත්නම් දන්නවනම් කොච්චර තුච්ඡද කියලා හිතන්න. දන්නව කොච්චර පහද්ද කියලා හිතන්න අපි කවුදෝ නටවන නැටවිල්ලකට නිකන් රූප දෙයක් නටවනවා වගේ රිමෝට් කන්ට්‍රෝල් එකකින් මෙවවනා වගේ අපි පිට තියෙන දේවල් වලින් නැට වෙනවා නම් ඒ තමයි කුප්ප කියලා කියන්නේ. කිපෙන සුළු ගතිය කියලා කියන්නේ. මේ භාවනාවෙන් කරන්නේ එහෙම නටවන්න පුළුවන් ගතිය තියෙන්නේ මේ සැපට දුකට මායින් කරන මිනිහට තමයි. සැපට මායින් කරන්නේ නැත්නම් දුකට මායින් කරන්නේ නැත්නම් අදුක්කම සුඛේ ඉන්නේ කනටත් අර වාගේම සිග්නල් එක එනවා. එක එකන එක එක බොත්තම් තද කරනවා. නමුත් ඒ කොයි එක තද කෙරුවත් උඹට තද වුණාට මට තද වෙන්නේ. තමන් බලනවා ඒකට කොයි උපදීයද වැඩ කරන්නේ? මයි ළඟ වැඩ කරන්නේ මේ එන සංඥාවට ප්‍රේමයක්ද තරහවක්ද? ඒක සංඥාවේ දෝෂයක් නෙමෙයි. තමන් දක්වන ප්‍රතිචාරය මත. ඉතින් මේක මං හිතන්නේ සර්වචනාංශ විචාර කර තියෙන විදිහට බොහොම ගැමි භාෂාවෙන් බොහොම සරලව විස්තර කරලා තියෙන විදිය වෙන කිසිම තැනක වෙන කිසිම ලෝකායත විශේෂක උගන්වන්න ඒක කියන්නේ සම්පූර්ණ මේක අසවලා විශ්ින් කරන ලද නැත්නම් තමන් විශ්ින් කරන ලද කියලා ආත්මීය කතාවට විතර කරාට මේක හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති කියන විදිහට මේ යම් යම් හේතු රාශියක් නිසා මේක නැති වුණා හේතු නැත්නම් ඇත්ත නැහැ කියන එක අපිට බේන්නේ මහාම ගැඹුරු ධර්මයක් විදියට. ඒ මොකද අපි මේක පිළිගන්න කැමති නැහැ. එච්චරයි මේකේ තියෙන ගැඹුර. අපිට දුක හෝ සැප ස්පර්ශ කරන්නේ අපේ ආගයන් ආඩම්බරයෙන් හැටියට. ඔය නන්දහමඳුරු ප්‍රසිද්ධයිනේ මේ යුව රජකම හම්බ වෙන්නේ ඉස්සල්ලා ජනපද කල්යාණි කන්න හම්බ වෙන්නේ ඉස්සල්ලා අර ගෙටක වදී ඉස්සල්ලා පුත්‍රයන්ාන්සේ නඩ ගහන කියලා පැවිදි කරනවනේ. පැවිදි කරලා අන්තිමට කතාව ටිකක් දිගයි වේදනාවේ තම සම්බන්ධ නැහැ කියන්නත් බෑ. ඊට පස්සේ අන්තිමට ඉතින් ඒ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ නිසා දාලා යන්නත් බෑ. ජනපද කල්යانيක වචෙන් නිතරම ඇහෙනවා යත්තිමීනි වහින්නේ කියලා ඉතින් මොන භාවනාවක්ද? ඉතින් එහෙම ඉන්න වෙලාවේදී මේ කලකිරිලා ඉන්න වෙලාවක බුදුරජාණන් වහන්සේ කණෙන් අල්ලගෙන වගේ අරගෙන යනවා දිවිලු. දිවිලු ගිහිල්ලා සුරංගනාවෙන්ගේ කකුල් පෙන්ලා කියනවා පරවි කකුල් වගේ මේ නන්ද බලන්නකෝ. රතු පාටයි කොච්චර ලස්සනද කියලා. ඊගල කියන කැමති නැද්ද සුරංගනාවියක් ලබන්න? නන්දාමරණේ කටේ කියලා වැක් කරන වැඩි ඇයි ජනපද කල්යාණිට ඔච්චර ප්‍රේම කරා නම් ඉතින් කියනවා අනේ ස්වාමීන් වහන්සේ එහෙම ලැබෙනවා නම් කොච්චර වටිනවද කියලා. ආ ඒක මම පොරොන්දු වෙන්නම් මම පොරොන්දු වෙන්නම් සුරංගනාවක් ලබා ගන්න ලැබලා දෙන්නම් කියලා භාවනා කරන්නේ. ඊට පස්සේ ගිහිල්ලා කැසවට ගහගෙන දෙනවා භාවනා මොනවත් නැහැ. දිනකොට කට්ටි අහනවා මේ සුරංගනාවෙන් ලැබුණද? බුදුහාමුදුරු දුන්නද? පස්සේ මේ ආන්දරන්ට මොන විසුමක්වත් ඉඳ ගන්න බැරි වෙනවා. එදාට තියෙන මේ අපේ ජීවිතයේ මේ කාන්තාව කියන රිමෝට් කන්ට්‍රෝල් එකෙන් කොච්චර කන්ට්‍රෝල් වෙනවද මේ අන්තිමට rahat වෙනවා. rahat වුණාට පස්සේ කවම කවදාකවත් බික්කුණු පස්සට යන්න කැමති නැහැ. බික්කුණු පස්සේ කියන්නේ භික්ෂුණී ආරාමයට යන්න කැමති නැහැ. පස්සේ බුදුරජාණන්සේ කියනවනේ පොයි දවසට භික්ෂුණීන් ආපුවාම භික්ෂුණීන්ට අවවාද දෙන කණ්ඩායමේ එක සමාජිකයෙක් තමයි නන්දහමඳුර. හැබැයි නන්දහමඳුර කාලින්ම මගයි. කවදාකවත් යන්න පස්සේ මහා ප්‍රජාපති ගෝතමිය ප්‍රයෝගයක් කරනවා. ඊළ බුදුහාමරණ කියනවා ස්වාමීන් වහන්සේ අපේ පොයේ දවස් අපිට අවවාද ලැබෙන්න අවශ්‍යයි කියලා. ඊළ බුදුහාමරණ කාගේද වාරේ කියලා. අද වාරේ නම් නන්දහමඳුරන්ගේ ඉතින් නන්ද කතා කරන්නේ. නන්ද කවදාකවත් එන්නේ නැහැ. නැසි බුදුරජාණන්සේ කතා කරන නන්දහමඳුර ගිහිලා බික්කුණි පස්සට ගිහිලා අද ඒ අවවාද කරන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ල ඉවරලා ඒ බික්විනින්ගෙන් අහනවා ඒ බොහෝම ලස්සන ප්‍රශ්න ටිකක් මේ තෙල් පහනත් වැටියත් තෙලුත් නිසා මේ තෙල් පහනපත් වෙනවා තෙල් වැටි තෙල් ඉවරච්චාම වැටි ඉවරච්චාම පහන මොකද වෙන්නේ ඉනිවිලා යනවා ඒ හේතු ධර්ම තියෙනකොට මේ ආලෝකේ නැමැති ඵලය ලැබෙනවා ඒ වගේ තමයි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නංගත පස්සෝ පස්සපච්ච වේදනා. මේ වේදනාව හටගන්නත් මේ පහන වගේ, මේ තෙල් වගේ, මේ වැටිය වගේ මේ ආලෝකයක් පහළ වෙන්නේ. ආලෝකයෙන් තමයි මේ වේදනාව පහළ වෙන්නේ. මේ එකක් හරි නැති වුණොත් වේදනාවක් තියෙනවා. එතකොට දෙනවා මේ උපමා උපමේ සම්බන්ධ කරලා තජ්ජං තජ්ජං තජ්ජං තජ්ජං හේතුම් පටිච්ච තජ්ජං තජ්ජං වේදනා උපජ්ජති. තජ්ජස්ස තජ්ජස්ස හේතුන් නිරෝධා නිරෝධා තජ්ජං තජ්ජං වේදනා නිරුජ්ජති කියලා. ඒ හේතු තියෙනකොට මේ මේ වේදනා පහළ වෙනවා. ඒ හේතු නැති වෙනකොට මේ මේ වේදනා නැති වෙනවා. ඉතින් මේක අර භික්ෂුණින්ට බොහෝම ලස්සනට ඒක හිතට වැටෙනවා. මොකද එකක් උග කාලේ කරන ආපු හාමුදුරුවෝ ඉතින් හාමුදුරුවෝ බොහොම ලස්සනට උපමානව සඳහන් කරනවා. ඒ ඒ හේතු තිනකොට ඒ ඒ වේදනා එනවා. ඒක පුද්ගල ආත්මයක් නිසා, Taman නිසා හෝ අනුන් නිසා වෙන එකක් නෙවෙයි. සම්පූර්ණ මේකේ තියෙන හේතුඵල ධර්මයක්. ඉතින් අර මේක මම කියාගත්තොත් මගේ කියාගත්තොත් අපිට අනිච්ච සමුපාදය අදා ගන්න බෑ. සැප හොයාගෙන යන්න ගන්න. නමුත් සැප වේවා, දුක් වේවා, දුක්කම සුඛ වේවා ඒ හේතු නිසායි පහළ වෙන්නේ. තජ්ජන් තජ්ජන් හේතුම් පරිච්ඡ තජ්ජස තජ්ජන් තජ්ජන් වේදනා උපජ්ජති. මෙන්න මේක හොඳට වේදනාව පාසා දකින්න පටන් අරගත්තොත් අපිට මේ වේදනාව කියන යාන්ත්‍රණය වේදනාව කියන යන්ත්‍රේ මේ සංසාරේ පුරාවට වැඩ කරපු හැටි ඒකේ නියෝජනයක් තමයි මේ මොහොතේ තියෙන්නේ. ඒ වේදනාව දැක්කොත් මේක සියලු මානව මානව මනස දැක්කා වගේ තමයි. හැම කෙනාම මේ නලියන්නේ මේ හැම කෙනාම ඒසනය පරිේෂණය කරන්නේ සැප සොයන ගමනේනේ. ඒ නිසා ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ සම්පූර්ණ බටහිර මානසික විද්‍යාව මේ සැප සොයා යන යෑමක් විදිහටත් එයා ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේක sensuous pleasure ඒ කියන්නේ ඉන්ද්‍රිය ඉඳුරම් පිනවීම කියලා තිබ්බා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කෙලින්ම ගත්තේ තන්නේ කරම කාමයමයි ඊළඟ මුළු මනුස්සයාගේ සම්පූර්ණ හැසිරීම කාමේ හරහා විස්තර කරන්න පුළුවන් කියලා. සෑහෙන කාලයක් ගියාට පස්සේ තමයි ඒක සලකා බලන්න සිද්ධ වුණේ මිනිස්යාට තියෙනවා මේ තමන්ගේ මම දැන් මම මගේ හැපිනවන්න කන නාසයේ දිව පිනවන්න යම් ප්‍රයත්නයක් කරනවා දිවා රාත්‍රී දෙකේ. ඒක සඳහා මම කිසිම ලැජ්ජාවකට බයකට මායින් කරන්නේ නැහැ සදාචාරයක් නැහැ මට ඕන කරලා තියෙන්නේ කොහොම හරි මේ මුර්ග ආශාව සම්පූර්ණ කරගන්න. මේ හරහා විස්තර කරාට මගේ හැසිරීම ස්වභාවය ඊට එහා එකක් තියෙනවා අපේ කියලා එකක්. මගේ දරුවට, මගේ අම්මට, මගේ තාත්තට, මගේ ජාතියට, මගේ ආරාමයට, මගේ දේවල් වලට සැප දෙන්න ඕනේ කියලා අර කාම ආසාව වගේම ඒ කාමයාගේ මගේ ආසාවල් ඉතිරි පැතිරි යන තැනක් තියෙනවා. අපේ කියාගන්න ටික. ඉතින් එයාට සැප දෙන්න බෑ. එයාටත් මම සැප දෙන්න ඕනේ කියන එක ටිකක් භව ආශාව කියලා. නමුත් මේ Tamange ඒ මුර්ගාසාවන් රාත්‍රී හෝ වේවා දවල් හෝ වේවා හොඳින් හෝ වේවා නරකින් හෝ සම්පාදනය කරගෙන ගියාට ඒකත් අපිට සම්පූර්ණ කරන්න බෑ. නමුත් අර අපේ කියන තැනට ගිය ගමන් අපි අනාථ වෙනවා. අපි අසරණ බොහෝම සුළු ප්‍රභාව ටිකක් තියන විශාල දෙයක් කරන්න ගියාම හරියට බාධාවල් එනවා. ඒ බාධාවල් එනකොට ඒ බාධා මේ Tamange අයට සැප දෙන්න යම්තාක් කැමති වෙනවද? ඒ හා සමාන වේගකින් බාධාවන්ට විරුද්ධ වෙනවා. බාධාවල් පිළිබඳව යුද්ධ ප්‍රකාශ කරනවා. මරනවා. වනසනවා. වනසිතවිලි පහළ වෙනවා. ඒ නිසා භව තණ්හාව ආපු ගමන් විභව තණ්හාවක් එනවා. මේ භව තණ්හා කියන්නේ සැපට කැමැත්ත, විභව තණ්හා කියන්නේ මාරාන්තික බය, මාරාන්තික දුක. ඉතින් මේ දෙක දාගත්තට පස්සේ මට ශිරමාංශික විද්‍යාවට පුද්ගලික පුද්ගලික කාමාශාව ඉෂ්ට කිරීම හරහා විස්තර කරපු එකට මේ දෙක හරි අලුත් වුණා. මොහොත සර්වඥාන්සේ බොහොම කල්ැතුව මේ සිද්ධිය දැකගෙන හිටියා. උන්වහන්සේ දැක්ක මේ සේරම හේතුඵල ධර්ම වැඩවලක් යන. කාමතන්න, භවතන්න, විභවතන්න ඒ ඔක්කොම තන්නවහර විචල කරන්න යටි වැඩ කරන ක්‍රියාපාරවල් ගොඩක් තියෙනවා. ආගේ ද්වේෂය දෙකම මේකේ වැඩ කරනවා. ඉතින් මේවා හේතුඵල ධර්ම වශයෙන් තමන්ට එළමෙන එළමෙන සැපක් කරා දුකක් කරා විස්තර කරනවා නම් මන්ට හරි ලේසි තව කෙනෙක් ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා දැනගන්න. දැන් මට මොකටද දුක් වෙන්නේ? මට සැපමෙන්න ඕනේ කියලා. ඒන දේවල් මම මාගේ කියන්න පටන් ගන්නතොත් කවදාකවත් මේ මනුස්සයාට තමන්ගේ තියෙන යන්ත්‍රණය දක ගන්න හම්බ වෙන්නේ නැහැ. මානව මනසක් දක ගන්න හම්බ වෙන්නේ නැහැ ටිකක්. ඉතින් ඒ නිසා නන්දහමඳුරෝ ඒ ඒ හේතු ඇති කල්ලි ඒ ඒ වේදනා පානවා ඒ ඒ හේතු නැති කල්ලි ඒ ඒ වේදනා නැති වෙනවා කියලා විචාර කරනවා ඊට පස්සේ පහුවෙන්දා භික්ෂුණීන් 500ක් සරුවචනාංශ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ ඉතාමත්ම රසවත් අපිට බණක් අහන්න හම්බුණා මේ කියලා ඒකට කවුද බණ කිව්වේ කියලා අන්දහම් ඊට පස්සේ කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේකෙන්ම මෙච්චර ගාණක් අවබෝධය ලැබුවා ඒක නිසා මේ බණම ඇහෙනවනම් අපිට ඒ කිචිත් භාවනා ගැම දියුණු කරන්න පුළුවන් කියලා ඊට පස්සේ ආනන්ද රජානන්සේ නන්දහමන කතා කරලා ඒ රෙකෝඩ් එකම ආය දාන්න කියනවා ගිහිල්ලා ඒ දවස්වල තිබුණේ නෑ වොයිස් රෙකෝඩර් සනම්මන තිබුණේ නෑනේ. අර හඳු අර තාලෙටම ගිහිලා අර ප්‍රශ්න විචාරක වැඩපිළිවෙලින් පෙන්ලා දෙනවා. මේ වේදනා සියල්ලම පුද්ගල සම්බන්ධයක් නෑ. Taman හෝ අනුන් නෑ. මේක තියෙන හේතුඵල ධර්මයක්. ඒ ඒ හේතු ඇතිකල්ලි ඒ ඒ වේදනා පහල වෙනවා. ඒ ඒ හේතු නැතිකල්ලි ඒ ඒ වේදනා නැති වෙනවා කියනකොට පංචීයම රහත් වෙනවා. ඒ නිසා වේදනා පිළිබඳව Taman කරා පැමිණෙන දේවල් වලට කඩාපනින්නෙත් නැතුව සිප වෙනඳ ගන්නෙත් නැතුව අර අදුක්කම සුඛ කියන වේදිකාවේ ඉඳගෙන මේක බලන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ යෝගාවචරයට ලැබෙන දැනුමට ප්‍රතිවේදී කියලා කියනවා. මේ ප්‍රතිවේදයේ සඳහා මේ වේදනා උපේක්ඛාව වේදනා කෙරේ ඇති මදහත් බව අපේ ජීවිතේට අමෝරාවෙන් අපිට ලං කරගන්න වෙනවා. මේක සාමාන්‍ය ජීවිතයකට එන්නේ අවුරුදු 60 පෙන්නන පස්සේ. ඒකට හේතුව ඇස් පෙන්නේ නැති නිසා. කන් ඇහෙන්නේ නැති නිසා. නාසයට ගඳ සුවඳ තේරෙන්නේ නැතු යනවා. දිවට රස තේරෙන්නේ නැතු යනවා. වම තියන්න හදනකොට දකුණ යන්නේ. එතකොට එන උපේක්ෂාවක් අප්පා ඔක්කොම පන්සලීමයි. හරියට කැමැති මේ බණට භාවනාවට ඒකත් එක තල තුනකමක් තමයි. මොකද එහෙම වෙලත් මේ කීකරු වෙන්නේ නැති නාකි විශේෂිකුත් තියෙනවා. නමුත් සමහරුන්ට ඒක එන්නේ නැහැ. උඟ වෙලාකට හිටින්නේ මෙතෙන් දෙනකොට විශාල වේදනා උපේක්ෂාවක් වෙන විට පොඩි යෝන් hina වෙනවා. සුළුවන් කල් කාලේ පෙන්කෙල්ලා පෙන්කෙල්ලා දැන් එනවා අනිච්චන් දුක්ඛන් අනත්තන් කතා කරන්න. දැන් එනවාට පොඩි යෝන්ට බන කියන්නේ. මේක නෙමෙයි මේකට කියන්නේ අඥාන උපේක්ෂාව කියලා. අඥාන උපේක්ෂාව කියන්නේ කරගන්න බැරි කමට වෙන එක. නමුත් එහෙම නෙමෙයි. භද්‍රය වුණ වයසේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටියේදී යම් කිසි කෙනෙක් මේක ආબોධ කරනවා නම් මේ වේදනා චෛතසිකේ වැඩ කරන හැටි මේකට මුණක් තුනක් තියෙනවා සැප වශයෙන් දුක් වශයෙන් සහ දුක්කම සුඛ වශයෙන් අවශ්‍ය නම් මුණක් පහක් දාන්න පුළුවන් දෝමනස්ස සෝමනස්ස වශයෙන් මෙන්න මේක එන වේලාවෙදී මේක පරිශෙන්ට ලක් කරලා භාවනාවට ලක් කරලා ඇති ඇති දැක්කන්නා මට්ටමට ගියොත් ඒ සඳහා සියල්ල සම මට්ටමින් බලන්න පුළුවන් වේදිකා වේදනාව වේදිකාවට කියන්නේ වේදනෝපේක්ෂාව කියලා මේක අර දසවිද උපේක්ෂාවෙන් එකක් වේදනා උපේක්ෂාව කියලා කියන්නේ වේදනා සම්බන්ධයෙන් නොසැලෙන මනසක්, తත්‍රමජ්ජත්තාවයේ සැප එනකොට කරා ඇදිලා යන්නෙත් නැහැ. දුක් කෙනකොට ගැටුමක් ඇති කරන්නෙත් නැහැ. වෙනදට වැඩිය චිත්තක්ෂණයක් හෝ වෙනදට පොඩ්ඩක් හෝ ඒක දරා කියාගෙන ඉන්න පුළුවන් ගැතියට කියනවා වේදනා උපේක්ෂාව කියලා. මෙන්න මේ වේදනා උපේක්ෂාව හරියට තේරුම් අරගෙන ක්‍රියාත්මක කරන කෙනාට පමණක් මේ කායන පස්සනාවේදී මේ තලතුණකමත් එක්ක අරමුණ කීකරු කරගෙන අර අරමුණ සංසිඳුවාගෙන බොහෝ වෙලා ඉන්න පුළුවන් තැනේදී යෝගාවචරයට වීර්යෝපේක්ෂාවක් එන්න පටන් ගන්නවා. වීර්යෝපේක්ෂාව කියන්නේ අච්චරම පොරකණ්ඩ ඕනේ නෑ. අච්චරම එලවලව මෙනෙහි කරන්න ඕනේ නෑ. අච්චරම විතක්්‍ය අවශ්‍ය කරන්නේ නෑ. අච්චරක විමසුන් ඕන කරන්නේත් නෑ. ඉබේම භාවනාව කරගෙන යනවා. තදුපක විරිය වාහනතා කියලා සමබර වෙන්න පටන් ගන්නවා. එතකොට වේදනෝපේක්ඛාව එකක්. වේදනා චෛතසිකේ හරහා. ඒ වගේම වීරිය පටන් ගන්නකොට විශාල වීරියක් දාලා දුක් කන්දරාවක් ගෙවම් කරගෙන යම් යම් සැප වගේක් ලැබිලා ඒ සැපටත් දුකටත් නොසැලී මද පමණ අවශ්‍ය ප්‍රමාණ ශක්තිය යොදාගෙන ඒ ගමන ගමන් කරන්න යනකොට ඒකට වේදනා උපේක්ෂාව කියලා කියනවා. ඉතින් ඒ වගේම මම එදත් කතා කරපුවා ප්‍රශ්නකටත් අපි නතර කරලා තිබ්බා. ඒ උපේක්ෂා જાති 10ක් අපේ අටුවා යෝගයට යනකොට එකතු කරලා තිනවා. මම හිතනවා ඒකේ ඉච්චරම අංග සම්පූර්ණම එකක් නෙවෙන්න පුළුවන්. මේකේ සමහරව අඩුත් සමහරට වැඩිපුරත් ඇති. නමුත් අර ඉලක්කම 10 කරන්න ඕන නිසා ඒක සඳහන් කරලා තිනවා. මේක විසුද්ධි මාර්ගයේ අටුවාචාන් මාංශලා සංග්‍රහ කරලා තිනවා. ඒකෙදි තියෙන්නේ ඉස්ලාම් තියෙන ෂඩංග උපේක්ෂාව කියලා. ෂඩංග උපේක්ෂාව කියලා කියන්නේ ඇහැට පේන රූප විශේෂයි, කනට ඇහෙන ශබ්ද විශේෂයි, නාසයට දැනෙන ගඳ විශේෂයි, දිවට දැනෙන රස විශේෂයි, කයට ලැබෙන පහස විශේෂයි, සහ හිතට එන හිතුවිලි විශේෂයි. ඒවා දිගේ ඒ තරම්ම නොසලී මේවා తాවකාලිකව නිකන් ටෙලිවිෂන් ස්ක්‍රීන් එක වැටෙන චිත්‍ර වගේ තමයි ඇහැට පේන දේවල්. මේ හැම දේවල්ම නිතරම මැකි මැකි අලුත් අලුත් දේවල් එනවා. ඒ නිසා මේ දැකපු රූපයක් දිහේ මෙච්චරම ඇදිලා යන්න ඕ මෙච්චරම බය වෙන දෙයක් නැහැ. අහපු සද්දයක් දිගේ මෙච්චරම ඇදිලා යන්න ඕ මෙච්චරම බය වෙන දෙයක් නැහැ. ඉතින් අපිට යම් වෙලාවක දැකපු රූපයක් නිසා තරහක් ඇවිල්ලා එහෙම නැත්නම් ආසාවක් ඇවිල්ලා භාවනා කරනකොට නිතරම මේක කැවෙනවා කැවෙනවා කැවෙනවා කැවෙනවා ඉන්න බැරි නම් අපිට තේරෙන පටන් අර ගන්නවා. ඒක හිතේ ගලිය කෙටුවා වගේ. ඔය කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ ඉන්න වෙලාවේදී ඒ ශාංශ විශේෂකී කුටියේදී ඒ ශාංශ කියන ඒ වගේ එනකොට සක්මන්ට බයිනවා. සක්මන්ට බයලා කියන්නේ ඇහි රූප නොරැඳේ, කනී ශබ්ද නැරඳේ, කයේ පහස නොඇඳේ, හිතේ හිතවිලි නොරැඳේ කියක සක්මන් කරනවා. නෑ ආවන යයි. දැන් හැබැයි එකක් ඇවිල්ලා මේ කොනා කොනා ඉන්න වෙලාවේදී මේ ඔක්කොම පහ වෙන දේවල්. එකක් අල්ලන ගැහෙනවයි කියලා කියන්නේ අපි ළඟ ඒව පිළිබඳ විශාල මිනුම් දණ්ඩක් තියෙනවා. ඒකම ඇවිල්ලා නැවත නැවත වදිනවා. ඒක තා එහෙම නැතුව එන්නේ යණ්ඩයි එන්නෝ යන්නෝ යන්නෝ එන්නෝ කියලා මේක ටිකක් බලාගෙන ගත්තට කියනවා ශලංගු පෙක්කාව කියලා. මේ ඊටම ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර කෙසේ වෙතත් ඉන්ද්‍රිය සංවරය සඳහා බයලජ්ජාව සඳහා මේ දිවල් කෙරේ අතිලෝල භාවය හෝ මුඛක් ගැටෙන ගතිය තිබුණොත් සමබර ජීවිතයක් ගත කරන්න බෑ. ඒ නිසා සඩංගු පෙක්කාව කියලා කියන්නේ මේ ඉඳුරන් හයේදී ඉඳුරන් කියන්නේ අපි ආයතන හය කියන්නේ හයේදීම හැම වෙලාවෙම අපි පැත්තකට අදින ගතියක් තියෙනවා. මේ සැප දුක හරහා. අන්නේ ඒකෙදී ඇති කරගන්න කී කරුගතයට කියනවා සඩංගු පෙක්කාව කියලා. ඊගාට බ්‍රහ්ම විහාරෝපේක්ෂාව කියන එක මම හිතන්නේ හුඟ දෙනෙක් අහලා තිනවා. මෙත්ත කරුණ මොදිතා උපේක්ඛා කියන එක. එතනදිත් ඒක මේ අපේ ධර්මදේශනා නම් වේදනාව සම්බන්ධව තමයි. නමුත් මේ උපේක්ෂා දාය ගැන කතා කරන වෙලාව නිසා විචාර කරන්න තියෙන්නේ පුංචිම කාලේ බබෙක් හම්බෙච්ච අම්මා කෙනෙක් ඒ දරුවගේ සැපට පරසත්තාන හිතාන භාව ලක්කනා කියලා ඒ තමන්ගේම ලේමස් වලින් ඇච්චි දරුවාගේ සැප සොයන ගතියට මෛත්‍රිය කියලා කියනවා. මාතය තනියම් පුත්තන් ආයුෂායක පුත්ත මනුරාගේ. ඊට පස්සේ ඒ දරුවා හයියහත්ටි ටිකක් ඇවිල්ලා දුවලා බැලලා කන් ඇටේ බිම යන ගන්නවා අතපය කපා ගන්නවා කුරුමිනියෝ කටේ දා ගන්න ඔය වගේ දේවල් වෙනකොට එයාට තියෙන මේ පැමිණිච්ච දුක නැති කිරීමට ඇති කරන අනුකම්පාවට කියනවා කරුණාව කියලා ඊට පස්සේ කොල්ලෙක් නම් කෙල්ලෙක් එක්ක යාළු වෙනවා කොල් කෙල්ලෙක් නම් කොල්ලෙක් එක්ක යාළුවා අම්මට ටටා කියලා යන වෙලාවක් එනවනේ අන්න ඒතකොට තිබෙන මොනවා කරනද අනේ උඹට හොඳ නම් හොඳයි කියලා ඒක මේ මුදිතාවට දානවා. Tamanටත් මතක් වෙන්නේ නැත්නම් Taman පින් කෙලපු හැටි. ඉතින් ඕන්න කියනවා කමන්නේ හොඳයි හොඳයි නෙඹට හොඳ නම් ඵලයන් කියලා ඒක කියනවා මුදිතාව කියලා. ඊට පස්සේ දරුමල්ල වුණාට පස්සේ කියනවා අම්මේ දැන් නම් අපිට ඉන්න යන්න වෙලාවකුත් නැහැ බබා බලා ගන්න තියෙනවා. ඒක නිසා අම්මගේ වැඩක් බලා ගන්න කිව්වා. ඉතින් ආ හොඳයි කියලා උපේක්ෂා වෙනවා. ඒ වාගේ තමයි මා මේ පැවිදි ජීවිතයේදී ජීවිතයක් එක්ක වැඩ කරනකොටත් ඔය හතර ගිහිල්ලා අන්තිමට අපිට තේරෙන්න පටන් ගන්නවා මොන්න જાති අපි සැලසුම් ගාගෙන හිටියත් අන්තිමට මොනම දෙයකින්වත් කිසිම හවුහරණක් නැහැ. විශේෂයෙන්ම ආධ්‍යාත්මයට නැහැ. ඒකටත් කියනවා එතකොට බ්‍රහ්ම විහාර උපේක්ෂාව මෙත්ත කරුණ මුත්ත හරහ ගිල්ලවෙනක ලොකු ලස්සන දීර්ඝ කතාවක් මේ විපස්සනාවට නොයනවනම් සෑහෙන හොඳ මන්දි සංදිස්ථානය තමයි බ්‍රහ්ම විහාර උපේක්ෂාව. බ්‍රහ්මෙක් වගේ ඉන්න පුළුවන්. නමුත් ඒක අර මෙත්ත කරන මුත්තහරා නොගින් ගියොත් ඒක අඥාන උපේක්ෂාවක් වෙනවා. මෙත්ත කරන මුත්ත උස්පෙක් ගිහිලා පන්නරේ වෙලබිලා. නැත්නම් දරුවට කළ යුතු දේවල් ඒව ඔක්කොම සලකලා ඊට පස්සේ උන්ගේ වැඩ බලන ඉන්න වෙලාවේදී Taman හිත හදාගෙන ඉන්න එක ලොකු මෝරච්චකමන්නේ. ඒකට කියනවා බ්‍රහ්ම විහාර උපේක්ෂාව. Taman බ්‍රහ්මික්සේ ජීවත් වෙනවා කළ යුතු යුතුකම් කරලා කිසිම අපේක්ෂාවක් නැහැ. මේ මම මෙච්චර හදුවා වැඩුවා මට දරුවෝ සලකේ යුතුයි කියලා කතාවකුත් නැහැ. ඒ වන්තිනෝ උන්ගේ වැඩවලට මම ගිහලා උදව් කරන්න ඕනේ කියලා කතාවකුත් නැහැ. යන්නේ ඒකට ඒ නිදා ලෝක නිදර්ශනයක්. ඉගෙන භක්ම විහාර උපේක්ෂාව කියලා. එතකොට සත්ත මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගෙන යනකොට බොජ්ජංගේ වල බොජ්ජංගේ ධර්මන අන්තිම කියලා පැමිණීමට කියන්නේ උපේක්ෂාවක්. ඒකට බොජ්ජංග උපේක්ෂාව කියලා කියනවා. ඒකෙදිත් මේ යෝගාවචරයා ආර්ය අෂ්ටාංග මාර්ගයට දාන්න ඉස්සර වෙලා ඒ පුද්ගලයා මේ සතිය Taman වඩන සතිය තිබුණත් හොඳයි නැතත් හොඳයි කියලා ගන්න උපේක්ෂාවක් තියෙනවා. ඒක හරි අමාරුයි තේරුම් අරගන්න මේ සතිය හරහම යන ගමනේදී සතිය නැති වෙන වෙලාවල් එනවනේ. ආ හොඳයි තියෙනවනම් හොඳයි නැතත් හොඳයි කියලා ඒකට తాදී ගුණයක් නොසැලෙන ගතියක් ඇති කර ගන්නවා. එනික න බොජ්ජංග උපේක්ෂාව කියලා. ඊගාට ධම්මවිචය කියලා කියන විශාල දැනුමට ඇති ආසාවක් එන්නේ. ඒක ඒක ලෝකෙදී ලොකුම අබ්බැහිය. අන්තිමට ඒක පිළිබඳව උපේක්ෂාව වෙනවා. ඒකේ කෘත්‍ය සම්පූර්ණ වෙනකොට ධර්මයේ දැනගෙන හිටියත් එකයි නැතත් එකයි නිවන් ලබන්න ඒකේ තදබල සම්බන්ධයක් නැහැ. ඊගාට වීරිය සම්බන්ධෙමුත් කුසීතකමාවත් වීරියාවත් දෙකටම සමසිත. ඉතින් නම් කුසීතකමට හරි ලැජ්ජ වෙනවා. මේ කොහොමද වීරිය කරන්න කියලා විශාල චකිත ඇති කර ගන්නවා සබකෝල ඇති කර ගන්නවා නමුත් බොජ්ජංග මට්ටමට යනකොට වීර්යය ඇත්තෙත් කුසීතකම ඇත්තෙත් මේ දෙකම මනුස්ස ගුණ ධර්ම කියලා තේරුම් ගන්නවා ඊගාට ප්‍රීතිය පස්සද්ධිය, සුඛය, ඒවා ඊගාට සමාධිය, ඒ සෑම දෙයක්ම වෙනස් වෙන සුළු දුක්ඛ සත්‍ය බව. නැත්තම් හොඳයි නැත්තම් හොඳයි කියලා ඒන උපේක්ෂාව ආර්ය අෂ්ටාංග මාර්ගයට කරන සකස් කිරීම. එතන අර ලැබපු ගුණ ධර්මට සියල්ලම පන්නරේ තබයි. පන්නරේ තැබීම ඒකට තාදී ගුණය කියලා කියනවා. ඒකට කියනවා ඒක බොහොම ඵල තුන එකක් අභ්‍රහ්මචර්ය උපේක්ෂාගාරයේ බොහොම මේ අත්දැකීම් හරහා දීලා ලැබෙන එක බොජ්ජංග උපේක්ෂාව. ඒකට ආවට පස්සේ තමයි යෝගාවචරයා මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳ සෑහෙන ස්ථාවර භාවයකටපත් වෙන්නේ. ඒ වෙනකොට වීර්ය උපේක්ෂාව, වේදනා උපේක්ෂාව ඒව ඇති කරගන්න. එතකොට මේ බොජ්ජංග වල හැලපෙන උපේක්ෂාට බොහෝම සමාන ගතියක් පෙන්නනවා විදර්ශනා ඥාන කෙලවර ලැබෙන සංස්කාර උපේක්ෂාව. සංකරුපේකා කියලා කියන්නේ මොන જાතියක් සිද්ධ වුණත් කවදාකවත් මොනම විදිහකින්වත් චේතනාව පහල කරන්නේ මොන්නම හේතුවක් නිසාවත් මේක මෙහෙම වේවා මෙහෙම වෙන්න ඕනේ මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා මොන්නම චේතනාවක් පහල කරන්නේ නැතුව වෙන දෙයකට ගල් බමුණෙක් බලා ඉන්නා වගේ හිට්පිට නැති කෙනෙක් බලා ඉන්නා වගේ බලා ඉන්නවා කියන එක තමයි සංකාරෝපේක්ෂාව කියන්නේ කිසිම සකස් කිරීමක් කරන්නේ දැන් මේ සාමාන්‍යයෙන් සිංහල බුලත් පිට කනකොට බුලත් කොටේ නැට්ටයි කොනයි කඩලා දානවනේ. ඉතින් බුලත් කොලේ පිටින් කාපම හරින අය කොන් කඩලා තමයි කන්න ඕනේ. නිසා අපි ළඟට එන හැම එකකම කොන කඩන එක තමයි අපි ජීවිතේ පුරාට කරේ. තියෙන තාලේ මොනම විදියකවත් ගැලපෙන්නේ නැහැ. අර සංකාරූපෙක කරන බුලත් කොලේ පිටින්ම කාලා දානවා කොලේ නැට තිබුණත් එකයි දැල්ල තිබුණ අයින්ටිකට් තිබුණත් එකයි මේ තමන්ගෙම කෙනෙක් වැරද්දක් කෙරුවත් නැත්නම් හතුර රජ වුණත් කද්දාකවත් නෑ ඒකට චේතනාවක් පාල කරන්නේ සංස්කාරයත් කරන්නේ ඒක ඉහෙළම මට්ටමක් කියනවා රහත් හිතක් වගේ කියලා හැබැයි තාම සෝවන් වෙලාවක් නෑ අන්න එතෙන්ට යනකම දිනු කරනවා ඒකට කියනවා සංඛාරුපෙක්කාව කියලා ඒක උඟාක් වෙලාට බොජ්ජංගුපෙක්කාවට සමානව වගේ නැත්නම් විපස්සනාවෙන් ලැබවෝ පන්නරයක් ඒකත් මේ දසවිධ උපේක්ෂාවන්ගෙන් එකක් විදිහට පෙන්ලා දීලා තිනවා විදර්ශන උපේක්ෂාව. ඉතින් මේ තාත්‍ර මජ්ජොත් මජ්ජත් උපේක්ෂාව කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේවා පිළිබඳ උපේක්ෂාවේ ගුණය පෙන්වන ගැටියක් අන්ත දෙක දැනගෙන මැදට එනවා කියන එකයි තාත්‍ර මජ්ජත් උපේක්ෂාව කියන්නේ. සැප දුක දෙක දැනගෙන අදුක්කම සුඛයට එනවා. වීරිය සහ කුසීත බව දැනගෙන මැද වේගයේ තේරුම් ගන්නවා. ඒ වගේ එන ලාභ පාඩු කීර්ති, අපකීර්ති, ශාප, දුක් මේ සෑම දෙයක්ම හොඳටම තේරුම් ගන්න. මේවා එකක් එකක් දැනගන්න නෙවෙයි. මම නැවත නැවතත් කියනවා අපිට පැටලිලා තියෙන අපි මේ එකක් දැනගත්තම ඇති කියලා හිතනවා අනිත් එකට වෛර කරනවා නෑ. අනිවාර්යයෙන්ම తත්‍රමජ්ජත්වකව ලබන්න නම් අන්ත දෙක දැනගන්න ඕනේ. මේ අන්ත දෙක එකක් මඟ ඇරලා කවදාකවත් මේ මැදට එන්න බෑ. తත්‍රමජ්ජ උපේක්ෂාව මංජත් උපේක්ෂාව කියලා කියන්නේ සාමාන්‍ය උපේක්ෂාවේ ගුණය, උපේක්ෂාවේ හැඩේ, උපේක්ෂාව කියන්නේ මොකක්ද කියන එක වගේ දෙයක්. ඉතින් අටුවාචාරින් වහන්සලා පිළිගන්න ඔය භ්‍රමචර්ය උපේක්ෂාව, ෂඩංග උපේක්ඛාව, ඒ වීර්ය උපේක්ඛාව, වේදනා උපේක්ඛාව ඔක්කොම මේ తත්‍රමංජුත් උපේක්ඛාවට ඇතුළට දාන්න පුළුවන්. එකම තමයි අර අවස්ථානුකූලව බෙදා දැක්වීමක් කරන්න කියලා. ඊගාට ධාන උපේක්ෂාව කියලා එකක් තියෙනවා. විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව කියලා යනකොට අර තුන්වෙනි ධ්‍යානෙලා චතුර්ථ ධ්‍යානට යනකොට මේ සුඛයත් පැත්තකට බරයි. ඒ නිසා උපේක්ඛා ඒකග්ගතා කියන චෛතසික දෙක පමණක් ඇති චතුත් ධ්‍යානය යන්න යනකොටත් ධ්‍යානවලත් උපේක්ෂාවක් සඳහන් කරනවා. මේ උපේක්ෂාව පළවෙනි ධ්‍යානයේ ළම යෝගාවචරයේ තල තුනකමට සාපේක්ෂව වැඩෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකම පාරිශුද්ධ උපේක්ෂා වශයෙන් සඳහන් කරලා තියෙනවා මේ චතුත් ධ්‍යාන උපේක්ෂාවට උපේක්ඛා සති පාරිශුද්ධින් චතුත්ථ ඥාන සමාධි කියලා චතුත්ථ ධ්‍යානට ලැබෙන මේ ඒකාග්‍රතාවයේ සහ උපේක්ෂා දෙක සතියෙන් මේ ඒකාග්‍රතාවය සතියෙන් සහ උපේක්ෂාවෙන් පනරේ ලැබුවට පස්සේ ඒකට කියනවා පාරිශුද්ධ උපේක්ෂාව කියලා. නිසා සමහර ආචාර්යවරු සඳහන් කරනවා බුදුජානනාංශ කරපු ලොකුම සොයා ගැනීමක් තමයි ඒ තාක්කල් අනිකුත් ආගම් වල හොයාගෙන තිබුණු මේ චතුත් අධ්‍යාන සමාධිය උපේක්ෂාවෙන් සහ සතියෙන් පන්නරේ තිබෙක. ඊටිසලාප කට්ටියට ඒ ධ්‍යාන සම්පත ලැබුණාට ඒ ධ්‍යාන සපය කියන්නේ උපේක්ෂා කරන හැටි දන්නේ සතියෙන් බලන හැටි දන්නේ. ඒ නිසා හතරවෙනි ධ්‍යානයේ ලැබෙන ඒ ධ්‍යාන වාසිය සපය සතිය සහ උපේක්ෂාව හරහා බලනකොට ඒක ලොකු විෂ කැපීමක් ඒකේ තියෙන විෂමැරිල්ලක් ආකර්ෂණ ශක්තිය නැති කරලා විදර්ශනට හරව ගන්න පහසු වෙනවා. ඉතින් මේ විදිහට මේ උපේක්ෂා ටික ඡඩංග උපේක්ෂාව, භ්‍රමචර්ය උපේක්ෂාව, ඊගාවට බොද්ධංග උපේක්ෂාව, විරිය උපේක්ෂාව, වේදනා උපේක්ෂාව, සංඛාර උපේක්ෂාව, විදර්ශනා උපේක්ෂාව, පත්‍රමංචත් උපේක්ෂාව, ධානය උපේක්ෂාව සහ පාරිශුද්ධ උපේක්ෂා වශයෙන් නම් කළා තියෙනවා. ඒක ඉතින් ඇත්තටම අර ලයිස්තුගත කිරීම සඳහා කරනවා කියලා හිතෙනවා. නමුත් ඉතින් අර යම් ප්‍රමාණයක බහුසුත භාවයක් ලැබෙන නිසා මම හිතුවා ඒ ණයකුත් ගෙවන්න තියෙනවා මට මේක කියලා දෙන්නම් කියලා පොරොන්දු වෙච්ච ඉඳා. ඒ නිසා මම හිතුවා අද මේ වේදනාව උපේක්ෂාවට සම්බන්ධ කරලා කියන්නම් කියලා. ඉතින් ඒක නිසා භාවනා කරන කෙනාවත් අඩු ගානේ මේ තමා කරා පැමිණෙන සැප දුක් දෙක පිළිබඳව අවබෝධ කරන ඥාන නැතුව මේ සැපට ඇදෙන සහ දුක නැති කරන්න පොරකන ගතියට ගියොත් භවනා නොකරන අය දෙකොණින් hina වෙනවා. ඉන්සා භවනා ලෝකයේ තියෙන හරීම දෙලොක් අතර. මොකද අනික්කොල්ල කියනවා මේ භවනා කරන කට්ටිය මොකද මෙහිම සැලෙන්නේ. භවනා කරන කට්ටිය කොහොමද මෙහිම මෙවට සැලෙන්නේ කියලා ඒ මනුස්සය බලා ඉන්නේ භවනා කරන කෙනා රහත් වුණා වාගේ සංකාරෝපිකාට ගියා වාගේ එහෙම නැත්නම් විදර්ශනා උපකාරට ගියා වගේ. මේ භාවනා කරන එකට ඇත්තටම ඒක පිළිබඳ යම් පරිචයක් යම් අත්දැකීමක් තියෙනවා. නමුත් Tamange අර ඉතුරුලා තියෙන කෙලෙස් නිසා, යගේ ගතිපෘත් නිසා මේක ක්‍රියාත්මක කරන්න ගියාම සෑහෙන මේ පැංගිරි ගතියක්, හැප්පෙන ගතියක්, ඍජු ගමන් කරගන්න බැරි ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක කවදාකවත් හිතන්න එපා. එimhe භාවනා ජීවිතය හෝ ආධ්‍යාත්මික වැඩ කරනකොට හෝ සාසනික වැඩ කරනකොට හරියට එනවා ඒ ඒ එන ගතිය අර වෙහෙස ලෝකයා බලාපොරොත්තු වෙන 100%ක්ම හරීම සාධාන සමබර අත්දැකීම. නමුත් මේක ලේමස් වලින් හැදිච්ච ශරීරයක් නේ. මේක ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙන්නේ ඔය සාධාරණ නෙවෙයි. එතකොට මේ යෝගාවචරයා පැකිලීමකටපත් වෙනවා. මම බලාපොරොත්තු වෙන දාර්ශනික චරිතය ආදර්ශ චරිතය යන්න බෑයි කියලා. ඉතින් මේක පිළිබඳව පශ්චාත්තාප වෙනවනම් ඒක කෙලෙසක් වෙනවා. ඒක හිතා ගන්න ඕනේ මේ ගමන යනකොට මේක මෙහෙම තමයි මේ ශාසනය වෙනුවෙන් මේක මම කරන්නේ. නිසා මේක මම නෙවෙයි. ඒක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි. හැබැයි ඒක පිළිබඳ හොඳ අවබෝධයෙන් ඉඳගෙන ඒක මේ මේ හේතු නිසායි මේක ඇති වුනේ. ඒ හේතු නැති කිරීමට කටයුතු කරන්න පටන් අරගත්තොත් සාමාන්‍ය ලෝකයා දුක් වලඳන්නේ ලාභ ලබන්නයි. සත්කාර ලබන්නයි සම්මාන ලබන්නයි සිලෝක ලබන්නයි මොකද යෝගාවචරය ඒ දේන වෙන්නේ නිසා ලාභයට සත්කාරට සම්මානයට කවුරක්වත් බැල මෙහෙකම් කරනව නොවෙන නිසා ඒ සුද්ධ ධර්මතාවයක් විදිහට මේ වේදනාව දිහා සැප දුක් දිහා බලන්න පුළුවන් කලාතුරකින් කෙනෙක් තමයි හම්බ වෙන්නේ ඒක හදා බෙදා ගන්න පුළුවන් ඔක්කොමලා බලන්නේ කොනහන පැත්තෙන් තමයි නිසා තමන්ට යම් ආකාරයකින් දකින්න හම්බ වෙනවා නම් කාගෙන වේදනාව දඟලන්නේ නැතුව ලාභයට සත්කාරයට ඇදෙන්නේ නැතුව ගමන් කරන කෙනෙක් ඒ ආදර්ශයන තමන් අඩු ගන්න උත්සාහ කරන්න ඕනේ ඒ අනුගමනය කරන අනිකුත් අයගේ මගේ සැලීම් සිද්ධ වෙනවා වැරදිත් සිද්ධ වෙනවා උපේක්ෂා බලාපොරොත්තු වුණාට වේදනාව පිළිබඳව තලතුණකම් බලාපොරොත්තු සැප සොයා යන ගමනකුත් පේන්න තියෙනවා. දුක් වලට ප්‍රතික්‍රියා කරන ගමනකුත් තියෙනවා. මෙන්න මේකට අනුකම්පා කරන්න පුළුවන් නම් විතරක් අපි ශාසනයට ණය නෑ. මොකද අප කෙරෙහි අපේ ඉස්සරහින් ගමන් කරපු කල්යාණ මිත්‍රෝ විශාල ආදර්ශයක් පෙන්ලා තියෙනවා. දුක් රාශියක් වළඳලා. නිසා අපි ඒකෙන් ආభాෂය ලැබපු ඒකෙන් අපි අපේ ගුණ ධර්ම හදාගත්ත අපි අනිකුත් අයගේ අඩුපාඩු දැකලා ඒකට කිපෙන්න යන නරකයි ලොකු යොසන ගතිය. ලොකු අවබෝධ කරන ගතියෙන් කටයුතු කරන්න පටන් අරගත්තොත් සතුටක් තියෙනවා. අපි යාට ඒ උපේක්ෂා කරන්නේ බයටවත් එහෙම නැත්නම් නිසලකිල නිසාවත් නෙවෙයි. තමන් මෙතෙන් එනකොට තමන් කොච්චර කනුකම්පාව මතද මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ මේ කල්යනා සත්පුරුෂයන්ගේ අනේ ඒ ඇත්තෝ මේක අපිටම තේරුම් ගන්න දුන්නා වගේ භාවනා වැඩ කරන එකනට ඒක තීරුම් ගන්න ඉඩ අරින්න ඕනේ. නමුත් කවදාකවත් භාවනා කරන්නන්ගෙන් හෝ නොකරන්නන්ගෙන් හෝ නිඳා නැතුව යන්න බෑ. අනිවාර්යයෙන්ම නිඳා ලබන. ඡානත්ති ලෝකේ අනින්දිතෝ ඒකත් අර ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ කිව්වා වගේ ඒ ඔක්කොම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි මේක මේ ශාසනය වෙනුවෙන් අභ්‍යන්තර බාහිර ශාසනය වෙනුවෙන් කරන්න කියලා කියනවනම් ඇත්තටම විඳපු දුක් තරමට Tamanට ලොකු නම්බුවක් ඇති වෙනවා. ඒක ලොකු ශාසනය වෙනුවෙන් දරන ලද්දක්. සත්‍ය අවබෝධය වෙනුවෙන් දරන ලද්දක් වෙච්චාම මේ නිකන් ශාසනයේදී කියන්නේ ඒ දුක් වැඩියෙන් ඉඳපු කෙනා වැඩි වැඩි පිටසකට සේවය කරන්න පුළුල් මනසක් ඇති කරගන්න. හැලහැප්පීම් නැතුව ගෙලින්ම නිවනට ගිය කරණ තව කෙනෙකුට කියලා දෙන්න තේරෙන්නේ. එයා තව කෙනෙක්ගේ දුක අඳුරන්නෙත් නැහැ. එයා ඔබ පම වෙන්නෙත් නැහැ ඒක අවබෝධ කරගන්න. ඒක නිසා මේ ගමනේ යනකොට නිකන් උපමාවකට කියන්නේ ගඟක් ගලනකොට ඒ ගඟ ගල් හරහා ගිහිල්ලා දියැලි හරහා ගිහිල්ලා හැප්පිලා කැඩිලා බිඳිලා ගලනකොට හරි විචිත්‍රයි. එහෙම නැතු ඔය දැන් මේ මංවල පැත්තේ තියෙන ගඟ දිහා බලහිටියම මොකක්වත් නැහැ ඔය ගඟත් බොදි මොකක්වත් බලන්න දෙයක් නැහැ. හරි තලතුණා බොහොම කිට්ටුයි මොහොතට බොහොම මෝරලා තියෙනවත් ඒකේ ඒ අර අර සිද්ධි බහුල භාවේ නැහැ. ඒ වගේ තමයි ජීවිතේදී හම්බෙන්නේ හැල හැප්පිලි. ඔක්කොම මේ සංසාරේ තියෙන විචිත්‍රත්වය. ඒ විචිත්‍රත්වය තමයි පහු කරා නම් තමන් ඒක දැක්කා නම් ඒකේ දැනට ගෙදී ගත කරන අයට ලොකු අනුකම්පාවක් ඇති කරන්න පුළුවන්. ඒ හරහා එයාගේ ආර්ය පරිශ්‍රණය කරන්න දෙන ගමන් තමන්ගේ ඇස් බැල්ම තියාගෙන තමන්ගේ ගමන ඉස්සරහට යන්න පුළුවන් ගතියක් තියෙනවා. මේකෙදි මේ වේදනා චෛතසිකය හරි වැදගත් වෙන නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ වචනයක් දාලා තිනවා වේදනා විජය කියන වචනයක්. යම් දවසක මේ වේදනාවට උඩින් බලන්න පුළුවන්. වතුර ගිලිලා මැරෙන මිනිහා නහය උස්ස ගන්න පුළුවන් මට්ටමට ගියාම තමයි දන්නව අනන්ත අප්‍රමාණ නොවිඳිනා දුක් වෙනව පරියන්කේ. නමුත් දරන්න පුළුවන්. මේක තමන් විසින්ම සාසනයට කරන පූජාවක්. ඒක තමන් විසින්ම ධර්මයට කරන ධර්ම ගෞරවයක්. ඒ නිසා පුළුවන් තරම් මුවින් නොබැන. මේ වේදනාව විඳින්න විඳින්න විඳින්න ඒ පුද්ගලයාට අර විශාල පුලුල් බෞසුත භාවයකුත් මේ ජීවිතය කියන එක පිළිබඳව සංසාර කියන පිළිබඳව අවබෝධිකුත් ඇති වෙනවා. ඉතින් මේක අඩු කරගෙන මේ විඳින ප්‍රමාණය අඩු කරගෙන යන්න කෙටි මාර්ග හෝ එහෙම නැත්නම් ඉක්මන් ගමන් බලාපොරොත්තු වෙනවා නම් ඒ මනුස්සයාට කිසි කැතක් නැතුව බණින්න අවස්ථාවාදීයි කියලා. බුදුරජාණන් වහන්සේත් කියලා කියනවා කිච්චේන මේ අධිගතං මමත් මේ අද්බුද්ධ බුද්ධත්වයේ අධිගමනයේ කෙරුවේ කෘත්‍යයේ. වැඩ කරලා නිකම් පිනට හම්බෙච්ච එකක් නෙවෙයි. දැන් පෙර කොච්චර පෙර කර පින් තිබුණත් මොන දසපාර්මිතා පිරුවත් ඒ අවබෝධය සඳහා කළ යුත්තේ කරන්නේ. ඒ නිසා කවදාකවත් තමන් අතින් සම්පූර්ණ විය යුතු හේතු නැතුව අනීමට ප්‍රාර්ථනාවකින් අනීමට ගුරුවරගේ ආශිර්වාදයෙන් අනේ මට කෙටි ක්‍රමයෙන් මට ධානයක් ලැබේවා මට මාර්ගඵලයක් ලැබේවා මට විපස්සනා ඥානයක් ලැබේවා කියලා හිතනවා සුද්ධ අවස්ථාවාදයක් තියෙනවා. මේ ශාසනයත් එක්ක නම් වමෙන් වමතින් අල්ලන්න යන්න එපා. මේක අල්ලනවා නම් දෝති මල්ලන්න. කරන්න තියෙන උපරිම කැපකිරීම කරන්න නැත්නම් කරන හරිය දෝතිම්ම කරන්න. එතකොට වෙලා වෙනකොට තජ්ජන් තජ්ජන් හේතුම් පටිච්ච තජ්ජන් තජ්ජන් වේදනා උපපatti. තජ්ජස්ස තජ්ජස්ස හේතු නිරුද්ධා තජ්ජස්ස තජ්ජස්ස තජ්ජන් තජ්ජන් වේදනා නිරුද්ධති. ඒ ඒ හේතු ඇතිකොට ඒක වෙනවා. ඒ හේතු නැතිකොට ඒක නැති වෙනවා. ප්‍රාර්ථනාවකින් ගන්න දෙයක් නැහැ. ඒ නිසා කවදාකවත් අවස්ථාවාදී කියලා හිත තියන්න එපා. අනේ මට ධ්‍යානයක් ලැබේ. අනේ මට අර ඥාන ලැබේ. අනේ මට අර මේක ලැබෙන්නේ නැහැ. මේක සම්පූර්ණ කඳුලෙන් කඳුළු පෙලක් කරනවා. ඒ වාගෙම මේ අවස්ථාවාදී අපි පිටු දකින්න වගේම යම් ආකාරයක තමයි මේ ශාසනය මෙච්චර අවුරුදු 2600ක් පරණ වෙච්ච ශාසනය යම් ශීවයක් සිද්ධ වෙලා තියෙනවනම් යම් කෙලස් කැපීමක් සිද්ධ වෙලා තියෙනවනම් සුපටිපන්න භාවයක් ඇතිලා තියෙනවනම් ඒක හැකි තාක් දුරට ඒ සඳහා ගමන් කරන අය වෙනුවෙන් නැවත පුදන්න. එම නොකලොත් ඒකට කියනවා ආත්මార్థකාමී කියලා. ඒ නිසා ਸਰවඥාන්සේගේ මේ මහා පත්‍යා මහා කරුණාව යම්මාකාරයකට සමබර වුණාද උන්වහන්සේ කොච්චරවත් කවදාකවත් මොනම හේතුවක් නිසාවත් අවස්ථාවාදී කියලා නැහැ. හේතු සම්පාදනයේ නොපැකිලි ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ජයග්‍රහණ ලැබුවාට පස්සේ බුදු වුණාට පස්සේ ඕනේ තරම් තිබුණා ඒ අධිකාරී ශක්තිය යොදලා පැත්තකලා විවේක ගන්න. එනත අවුරුදු 45 ඇතුළත දවසට පැය 18කට වැඩි හැමෝටම කලින් නැගිටලා අන්තිම වෙනකන් දේව කාර්යයක් වගේ රජ කාර්යයක් වගේ බුද්ධ කාර්ය කරපු හැටි දිහා බලනකොට කිසි කෙනෙකුට කටක් කරලා කියන්න බෑ ආත්මාර්ථකාමී කියලා. නිසා මේ වේදනා චෛසිකත් එක්ක වැඩ කරන යෝගාවචරය මේ අතිරේක ලාභ මොකක්වත් බලාපොරොත්තු වෙන්නේ කරා පැමිණෙන දුක විඳ ගන්න බැරි නම් ඉතින් එතනම තමයි. ඒ නිසා සිංහලයා කියන්නේ පැමිණි දුක් පැනිරහයි. ඒ දුක එන්නේ පණිවිඩයක් දෙන්න. ඕක මගේ ඇරියානේ සංසාරයක් ඉන්න වෙනවා ආයෙනක. එනිසා එනේන වෙලාවේදී වේදනාව හරහා ගියොත් අපිට දින්න තෑග්ග බාරගත්තා වෙනවා. අනේ මේ වේදනාව දැන් එපා හෙට එන්න කියනවනම් ඉතින් අපි මේ කරන්න හදන්නේ දීර්ඝ සංසාරට වාසනාව ලබන. ඉසි නොවි මේ පැමිණෙන වේදනාව දවසින් දවස ටික ටික වැඩි කරගෙන ඒ ප්‍රතිශක්තිය ඒ චිත්ත ශක්තිය තව තව වැඩෙන්නත් අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් වේදනාව පිළිබඳව කරන ධර්මයේ දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාට මේ වේදනා විජය යෝගයෙන් වේදනා විජයෙන් අවසානයේ හම්බෙන්නේ අවසාන ප්‍රතිවේදයක් බාබා සාක්ෂාත් වේවා කියලා හොඳයි අපි ධර්ම දේශනාව සානේ චාරිත්‍රාණෝ සිදු කරන පින් කමිනවීම එහෙම නැත්නම් අනුමೋದනා ශීර්ෂයෙන් කරන කාථා සජ්ජායනා කිරීමෙන් අපි ශිරු දිනාටම පින 100 බෙදේවා කියන අදහසින් මුදිතාවේ ගාථා සජ්ජායනා කරමු එත්තාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්කන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා ඥාති ඉමිනා පුඤ්ඤ කම්මේන කාල සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ ගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ නමෝ හෝතු යාව නිපානපත්ත්‍යා සාදු සාදු සාදු